මේ සූත්‍රය මහා ශුන්්‍යත සූත්‍රය සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් අපි මේ තේරුම් ගත්ත තේරුම් ගන්න උත්සාහ කරපු විදිහට මේ ශුන්්‍යත කියන වචනේ පවා තේරුම් ගන්න අමාරු ගූඪ গুপ্ত අදහස් සහිත එහෙම නැත්නම් ජනප්‍රිය නොවන වචන කණේට අයිති වෙච්ච වචනයක්. නමුත් මේ චූල ශුන්්‍යත මහා ශුන්්‍යත කියන එක ළඟ සංග්‍රහ වෙලා තියෙන මේ සූත්‍ර දෙකෙන් සරුවචනාංශයේ පිළිබඳව යෝගාවචරයට නැත්තම් භාවනා කරන කෙනාට විශේෂ අර්ථයක් නැත්තම් විශේෂ මතක් කිරීමක් අවධාරණයක් කරනවා. ඉතින් සාප මේ උත්සාහ කරන්න හදාන්නේ මේ සුත්තමය අනුග්‍රහිතය හරහා නැත්තම් සුත්තමය ඥානය හරහා මේ දිනදා අපි ජීවිතය හඳුනාගත්තේ නැති නැත්තම් වරදොල් හඳුනාගත්තා මේ ශූන්‍යතාවය පිළිබඳව ਸਰුවඥ අදහස විපුල අදහස සම්‍යක් අදහස ඉදිරිපත් කරගන්නයි. ඒක සඳහා ਸਰුවචනන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ආනන්ද යම් කිසි භික්ෂුවක් ඝනසංගනිකාරාම හෝති ඝනසංගනිකාරතෝ ඝනසංගනිකරා සංයුත්තෝ ඝනාරාම හෝති ඝනාරතෝ ඝන සම්මුට්ටෝ විහෙරති ඝනයා කෙරෙහි කුලයා කෙරෙහි ඇලිලා එහි රමණය කරමින් ඒ ගැන ආඩම්බරයෙන් ගත කරන නැත්නම් භික්ෂුවක් යෝගාවචරයෙක් එහෙම නැත්නම් Brahmacharya රකින්න කෙනෙක් සෝබන නැහැ කියලා අසෝබනයි කියලා යෝග ජීවිතයකට එහෙම නැත්නම් බැවිදි ජීවිතයකට අසෝබනයි කියන එක සඳහන් කරලා සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඒ විදියට ගණයා කෙරේ යලිලා කුලයා කෙරේ යලිලා ගත යුතු කරොත් එයාට කවදාකවත් නික්කම්ම සුඛයක් වෙන්වීමේ සුඛයක් පවිවේක සුඛයක් ඒ කියන්නේ විවේක සුඛය කියලා අපි කියන එක. දැන් උපසම සුඛය සංහිඳියාවක් එහෙම නැත්නම් සම්බෝධ සුඛය බාධාවන්ගෙන් තොරව ඉන්න පුළුවන් ගතියක් ඒක කරදරකින් තොරව ලබන්න පුළුවන් ගතියක් මහත්ඵල මහානිසංස කරන්න පුළුවන් ගතියක් නම් මට පේන්නේ නැහැ කියන්නේ. ඒ ටික අපි ඊ ආවේ උත්සාහ ගත්තේ මේ ඝණයා කෙරෙහි කුලයා කෙරෙහි ඇලී වාසය කිරීමේ තියෙන ආදීනව කොටස. ඉතින් අද ඒ විදිහට ඒකේ ආදීනව පක්ෂය ඒකේ නපුර පෙන්ලා දීලා අනිත් පැත්ත ගැන අවධානයේ සරුවචනාංශේ පෙන්ලා දෙනවා. යම් කිසි භික්ෂුවක් ආනන්ද යෝචකෝ සෝ භික්ඛු සෝ ආනන්ද භික්ඛු ඝන ඒකෝ ඝනස්පා වූපකට්ටෝ ඒකෝ කියලා කියන්නේ තනි වෙනවා කියන අදහස. ඒකෝ ඝනස්මා වූපකට්ටෝ ඝණයා කරේ වෙන්ව වාසය කරනවා නම් එවැනි භික්ෂුවට අපේක්ෂා කරන්න පුළුවන් බලාපොරොත්තු වෙන්න පුළුවන් යම් මේ ආර්යයන් වහන්සේලා විසින් මේ නික්මීමේ සුඛයක් කියලා තියෙනවා නම් කියන්නේ කාමයන්ගෙන් වෙන්වීමේ සුඛය, පවිවේක සුඛය, විවේක බුද්ධිය නැත්නම් විවේක සුඛය උපසම සුඛය සංහිඳියාවක් ඒ වගේම බාධාවන්ගෙන් තොර ඇලීම් ගැටීම් වලින් තොර සන්ත සම්බාධකයන්ගෙන් තොර සුඛයක් ඒක ඒකාන්තයෙන් ලැබෙන සුළුයි නිදුකින් ලබන්න පුළුවන් විපුලව ලබන්න පුළුවන් මෙන්න මේ බව නම් මට සාතික වෙන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මේ ශූන්‍යතාවයට සාපේක්ෂව පෙන්වන්න හදන්නේ යම් කිසි කෙනෙක් මේ ගැඹුරු වචනය එහෙම නැත්නම් බහුල භාවිත නැති වචනය ජීවිතේට ලං කරගන්න කැමැති නම් ඒක අහලා වචනේ අර්ථය සූත්‍රමේ වශයෙන් නිර්වචන කරලා අහගන්නත් ඕනේ ඊට පස්සේ ඒක මෙහෙම ওই කිව්වට සරුවචන එහෙම කිව්වට ඕම වෙන්න පුළුවන්ද එහෙම ලෝකෙ මෙහෙම දේවල් වෙනවද කියලා Taman තර්කණය කරලා චින්තාමේ වශයෙන් ඒක හිතට වද්දා ගන්නවා. ධාරණේ කර ගන්න ඕනේ. ධාරණේ කරාට පස්සේ යම් කිසි කෙනෙකුට ඔව් අහලක් තියෙනවා මේක බැලූ බැලමටත් මේක Tamanට හිතසුව එලවන ගතියක් තියෙනවනම් ඒක නායිට පස්සේ ක්‍රියාවත් කරන්න හදනකොට බොහෝම සරල ඍජු ඔළුවකට පොල්ලෙන් ගැහුවා වගේ උත්තරයක් බුදුහාමරෝ දෙන්නේ. ගණ්‍යා කෙරේ කුලයා කෙරේ පොඩ්ඩක් වෙන් වෙලා බලපංචරයි. මේකේ ඉන්නකම් ඇලි ගලි වාසයේ තියෙනකම් කවදාකවත් ඔබට නික්මීමේ සුඛයක් විවේක සුඛයක් සංහිඳියාවක් බාධාවන්ගෙන් තොර ගතියක් ඉන්නේ ඒක නිසා ඒක මුළු ජීවිතේටම සංසාරෙටම නෙවෙයි උත්සාහ කර බැලීමක් කර බැලින්න පුළුවන් කරන්න ඕනේ නම් අරඤ්‍යගතව රුක් මූලගතව ශුඤ්ඤාකාරගතව කියන විදිහට පරිේශන මට්ටමකින් తాවකාලිකව විශේෂයෙන්ම කිහියත්තෝ ওই නිවාසික භාවනා වැඩමුළුවට එදිනවයි කියලා අපි කියන වචනෙන් කියන්නේ తాවකාලිකව අපි අරණ්‍යගත වෙනවා. නැත්නම් කැලේකට රිංගනවා. නැත්නම් తాවකාලිකව අපි ගහක් යට වාඩි වෙනක බෝ ගහක් වෙන්න පුළුවන් නා ගහක් වෙන්න පුළුවන් නැත්නම් කොහේ හරි හේවන තියෙන ගහක් යට වාඩි වෙනවා නැත්නම් ශූන්‍යාකාරයකට යනවා ඒ ශූන්‍යාකාරය දැන් මේකට අපි මේක ශූන්‍යාකාරය කියලා නම් කරන්නේ මේ ශූන්‍යාකාරයේ හරියට මිනිස්සු ඉන්නවා නමුත් ඒ මිනිස්සු එක්කෙනෙක්වත් මෙතෙන් ඩාවේ කාමයේ සඳහා නෙවෙයි කාමයන්ගෙන් වෙන් වෙච්ච අදහසෙන් ඉන්න කොච්චර දෙනෙක් හිටියත් ඒ ස්ථානෙට ජන බහුල ස්ථානයක් කියන්නේ සරුවචන්ස කියන්නේ එතන ශූන්‍යයි කාම භෝගීන්ගෙන් ශූන්‍යයි එනිසා යම් කිසි කෙනෙක් නිකමට හිතනද මේ වගේ තැනකට ඇවිල්ලා කාම දහස් පහල කරනවනම් කාම දහස් සන්තුප්ත කරන්න හදනවනම් ඒක විශාල අකුසලයක් මොකද මෙතෙන් එන්නේ ඔක්කොමලා මේ Tamange අර ආර්ය පරිේෂණය ක්‍රියාවත් කර බලන්නයි ඇවිල්ලි වල හැම කෙනාම කටයුතු කරනකොට මොනම හේතුවක් නිසා හෝ තවත් එවැනි විවේකයක් බලාපොරොත්තු වෙන උපසමයක් බලාපොරොත්තු වෙන බාධාවකින් තොරව ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට විවේකේ නැති වෙන සංහිඳියාව නැති වෙන බාධා කරන නැත්නම් කාමදාහස් දන විදිහට කටයුතු කළොත් ඉතින් ඒක බරපතල අකුසලයක් මොකද හරියට මේ කීරි කලයක් දෝලා ඒකට ගොම කඳුලක් දැම්මා වගේ කීරි කලයක් දෝලා ඒකට මූත්‍රා කඳුලක් දැම්මා වගේ කිරියොල තියෙන යම් තාක් පිවිතුරු පිරිසුදු ගතියක් තියෙනවා ඒක ඒ තාක් විස බීජෙන් ඈඩ් කරලා තියන්න නිසා මේ වගේ තැනක අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අපි හා එකට කටයුතු කරන සබ්‍රක්‍මචාරින් වහන්සලා කියලා කියන්නේ සහදැමියන් කියලා පාලිය සිංහලට ආරවලා තිනවා. එවැනි කෙනෙකුට අපේ ක්‍රියාවලියක් නිසා, වචනයක් නිසා, හිතක් නිසානේ කාම හැඟීමක්, ද්වේෂ හැඟීමක් පහළ නොවේවා කියලා අපි කටයුතු කරනකොට ඒක සීලමය නැත්නම් හික්මීම පැත්තෙන් අපිට ලොකු සදාචාරාත්මක වගකීමක් තියෙනවා. අපි නගරයකට ගිහිල්ලා කාම භෝගින් අතර ඉන්නකොට ගත කරන ජීවිතේ මෙහිට වැඩිය හැඟුම් මුදා හැරලා තියෙනවා. අපි මෙහිට වැඩිය ඇහැ බල ඇහැ ඇහැ පිනවන රූප දකින්න අපේ ආසාවක් තියෙනවා. කන පිනවන සද්දහඬ අපේ ආසාවක් තියෙනවා. නාසය පිනවන ගඳ, දිව පිනවන රස, කය පිනවන පහස, පිළිබඳව අපි යෙදී ගත කරනවා. ඊට වැඩිය මේක වෙනස්. මොකද මෙතෙන්ද එන්නේ ශූන්‍යagaraය පතාගෙන එන්නේ ඒකෙන් වෙන් වෙලා නික්කම්ම සුඛ පවිවේක සුඛ උපසම සුඛ සසම්බෝධ සුඛ කියන ඒ සුඛේ බලාපොරොත්තු වෙන පිරිසක්. ඉතින් එවැනි තැනකට ඇවිල්ලා තමන් ඒ ආරස්සා වීමම කොච්චර වෙහෙස කරද කියනවනම් කාමභෝගින් මේ පැත්තට එන්නේම නැහැ. කාමභෝගින් මේ කිසිම ආකර්ෂණයක් නැහැ. ඉතින් ඒ නිසා මගේ පැවිදි ජීවිත විතරක් ගත්තත් 1988 විතර වගේ ඉඳලා මේ පැත්තෙන් බලනකොට මේ විවේකයක් හොයනවල විවේකයේ පැත්තෙන් බලනකොට අපිට පේන්නේ සුද්ධ බුද්ධ ආගමේ දියුණුවක් භාවනාවේ දියුණුවක් එනේන හැම කෙනාම කතා කරන්නේ විවේකයේ පැත්ත පිරිසුදුකම් පැත්ත සදාචාරය පිළිබඳව ඒක නිසා නගරයේ ගණයා කෙරෙහි කුලයා කෙරෙහි යෙදී ගත කරන යෝගාවචරයක් හෝ ගිහියෙක් එක කතා කරනවට වැඩිය මේ පැත්තේ ඉඳලා ලෝකෙ දිහා බලපුවහම මෙහෙට පේන්නේ බොහෝ දෙනා මේ විවේකයට කැමති. එන්නෙන් කැමැත්ත වැඩි වෙලා තියෙන බව පේන තියෙනවා. එනතන් සංඉන්දියාවට කැමති. බොහෝ දෙනා බාධාවන්ගෙන් වෙන්ව ගත කරන්න කැමති. පත්‍රයක් බැලුවොත් රේඩියෝ එකක් ඇහුවොත් ටෙලිවිෂන් එකක් බැලුවොත් අපරාධ වැඩි වෙනවා. සදාචාරයේ මේ හොදපාලුවට ලක් වෙලා තිනවා. අම්මලා තාත්තා සලකන්නේ, ගුරුවරුන් සලකන්නේ කියලා ගොඩාක් කනපින්දම් තියෙනවා. ඒ කනපින්දම් ඇහෙන්නේ අහන්න කැමැති අට්ටියට. අහන්න කැමැති නැත්නම් මෙහෙට වෙලා ඉන්න මෙහෙට ඒ කනපින්දම් මොකුත් නැහැ. කියන්න එන්නෙත් නැහැ කවුරක්වත්. ඒ කියන ක්‍රම අපි ළඟ ඇත්තෙත් නැහැ. ඒ නිසා අපිට බොහොම සතුටින් කියන්න පුළුවන්. නිවන් නෙවෙයි ධ්‍යාන සුඛත් නෙවෙයි මේ කාය විවේකේ තමන් අරණ්‍යයකට යෑමෙන් තමන් ගහක් මුලට යෑමෙන් තමන් ශූන්‍යාකාරයක් හොයා ගැනීම නිසා මේ ටිකමත් ඇති මේ ටිකමත් ඇති බුදුහාමුදුරු කියන දේවල් ඇත්ත බවට පෙන්වන්න ඒ වගේ මේක කිරි ගහට මෝල් ගහින් යනවා වගේ පෙන්වලා දෙන්නේ මේ ටිකමත් ඇති ඒ නිසා එවැනි දේවල යෙදිලා නෛෂ්ක්‍රම්‍ය වෙන්වීම අයි හානි කරගත්ත විවේකයේ හානි කරගත්ත සංහිඳියාව හානි කරගත්ත ඇලි ගලි වාසය කරන කෙනාගේ කතා ස්වරූපය එයා කැමති දේ පරිසරයත් එක්ක බලනකොට මේ පැත්තේ ඉඳලා ලෝකෙ බැලිමත් අත සම්පූර්ණ වෙනසක් තියෙනවා. ඒක මේ ධ්‍යාන භාවනා කරලා ගන්න එක නෙවෙයි. හුදු අරණ්‍ය කැමැති වීමක්. හුදු ගහක් වුණ සිටීමක් කැමැති වීමක්. හුදු ශුන්‍යකාරයක් කැමැති වීමක්. ඉතින් බුදුසෙන්ස් කියනවා මේකට කාම භෝගය කැමැති නැහැ. මේකට කාමභෝගය කැමති නැහැ. ඒක අඟුරු කළු පාටයි කියන වගේ ප්‍රකාශයක්. ඒ නිසා කෙනෙකුට අවශ්‍ය නම් Tamante එනිකම සුඛේ පවිවේක සුඛේ කියන දේ ලබනද ඒක සඳහා බහුජන මතයක් තියලා ඇහුවොත් බොහෝ දෙනාගේ කැමැත්තක් කියන එකක් නැහැ. ඔක්කොමලා කැමතිලා තියෙන්නේ නගර වාසී වෙන්න, ජනපද වාසී වෙන්න, රාජධානි වාසී වෙන්න, දිනුවා සම්මත තැන්වල ජීවත් වෙන්න. ඉතින් ඒ තැන්වල තැන්වලින් යන ප්‍රවෘත්ති දිහා බලන්න තැන්වල කරපු සමාජ ගවේෂණ වල වාර්තා දිහා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. සෙනඟ වැඩි වෙන්න වැඩි වෙන්න පරිසර උෂ්ණය වැඩි වෙනවා, කෙලසෙනවා, ඉන්න අයට අසහනෙ වැඩි වෙලා තියෙනවා, මානසික රෝග වැඩි වෙලා තියෙනවා, කායික රෝග වැඩි වෙලා තියෙනවා. මේ පැත්තට එනකොට අනිත් පැත්ත ඕන තරම් පැරන්න දැනගෙන හිටියා, ගැමියෝ දැනගෙන හිටියා, සෝභා ධර්මයට ප්‍රිය කරන අය දැනගෙන හිටියා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ තරම්ම ප්‍රසිද්ධ දෙයක්. එහෙම නැතුව මේ කූඩ දෙයක්වත්, දේව ධර්මයක්වත්, දේව රහසක්වත් අපිට හිතා ගන්න බැරි එකක් නෙමෙයි. ඒ නිසා මේ ශුන්‍යතාවය කියලා කියන්නේ කාමයෙන් සහ කාම භෝගින්ගෙන් හිස්වීම. ගොරෝසුට කියනවා. ඉතින් ඒක මේ සූත්‍රය ඉස්සරහට යනකොට සරුවචනාංශේ විවිධ ක්‍රමවලට විවිධ දේශන විලාස මාර්ගෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ මහා ශුන්්‍යත සූත්‍රයට කලින් සඳහන් වෙලා තියෙන චූල ශුන්්‍යත සූත්‍රයේදී ඒක වෙන පැත්තකින් සරුවත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පෙන්වලා තිනවා. ඒකට සමාන ඒ දෙකට සමාන්තරව නැත්නම් මේ මාත්‍රකාට දොර අරින කතාවක් සරුවචනාංශය කියනවා. මේ යම් කිසි කෙනෙක් අර විදියට නෙක්ඛම්ම සුඛය, උපසම සුඛය, පවිවේක සුඛය, අසම්බෝධ සුඛය ලබනවන, නිදුකින් ලබනවන, විපුලව ලබනවන, ඒ වගේම ඒකාන්ත වශයෙන් ලබනවන, ඒ කිනාට සාමයිකංවා කන්තං චේතෝ විමුක්තිය මේ සාමාන්‍ය ලෝකයා පිළිගන්න සම්මුතියේ තියෙන මනකාන්ත වූ මනස්කාන්ත වූ චේතෝ විමුක්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසාමායිකංවා අසාමායිකංවා අකුප්පන්ති ලෝකෝත්තර වශයෙන් වෙන හිත නොසැලෙන ගතිය කියන එකෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. අර විවේකී ගැන විවේකී ගැන සහතික වෙනවනම් කාය විවේකයේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දවසින් දවස වැඩි කර ගන්නවනම් ඒ කෙනාට චිත්ත සමාධියක් නැත්නම් චේතෝ විමුක්ති කියලා මේකට සඳහන් කරනවා. එහෙම නැත්නම් පඤ්ඤා විමුක්ති ප්‍රඥාවෙන් විමුක්තිය ලැබීමක් කියන දෙක එන්න ඉඩ තියෙනවා. අර ඝණයා කරේ කුලයා කරේ වෙන් වෙන කැමැති නැති කට්ටිය මේ චේතු විමුක්තිය කැමැති වුණාට පඤ්ඤා විමුක්තිය කැමැති වුණාට සහතික කරලා කියන්න බෑ. මොකද ඒ අපිරිසුදු පරිසරයේ පිරිසුද්ධියක් වෙන්නේ නැහැ. ඒ සඳහා පරිසරය අවශ්‍යයි. ඒක නිසා ඒ සාමිකංවා කන්තං චේතෝ මුතින් මනකාන්ත වූ ලෝකයා දාන්න සමත සුඛය හෝ එහෙම නැත්නම් විවේක ජම්පීචි සුඛං කියලා එකට දරුවත් chance වෙඩම සඳහන් කරනවා. එහෙම නැත්නම් අසාමායිකංවා. ඒ කියන්නේ ලෝකයා සාම දන්නේ නැහැ. ලෝකෝත්තරයි කුප්පයි. හිත කුප් කිපෙන්නේ නැති තත්වයකට යන්න පුළුවන්. මේ සඳහා මේ පරිසරයේ තියෙන වටිනාකම මේ කාමයෙන්ගෙන් සහ කාම භෝගින්ගෙන් ශූන්‍යතාවයේ තියෙන වටිනාකම ਸਰවඥාන්සේ සඳහන් කළා කියනවා මට මේ ආනන්දමය මුළු ලෝකෙම එකම රූප ධර්මයක්වත් පේන්නේ දැන් මේ රූප ලෝකයේ ගත යුත්තක් මට මොනක්වත් පේන්නේ රතස්ස රතාබි රතස්ස ඒ රූපයට කැමැති වෙන කෙනාට ඒකට අභිරමණය කරන කෙනාට ඒ රූපයේ විපරිණාමය වීම හරහා ශෝක පරිදේව දුක්ඛ දෝමනස නොදෙන රූපයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙනවා නම් රූපයක රූප ලෝකේ කියනවා නම් මේ රූපේ ලෝකේ තියෙන හැම රූපයක්ම ඒ රූපයට කැමැති වෙන්නට ඒ රූපය අභිරමණය කරන වෙන්නට රූපේ වෙනස් වීමත් එක්ක රූපේ විපරිණාමයත් එක්ක ඒකාන්තයෙන්ම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාදාස ඇති වෙනවා. ඒක නිසා එවැනි දුක් දෙන මේ රූපයක් අල්ලාගෙන ගණ්‍යා කරේ යෙදිලා කුලයා කරේ යෙදිලා ගත කරන කෙනාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෙන් වෙන්වීමක් ගැන එහෙම නැත්නම් සාමයික වූ මනකාන්ත වූ චේතෝමුක්තියකින් හෝ අසමායිකං හෝ අකුප්ප වූ චේතෝමුක්තිය කාදාකත් ලබන්න බෑ කියලා. ඉතින් ඒක නිසා හැම කෙනාටම බුදුරජාණන් වහන්සේ වගකීමක් බාර දෙනවා. මේ දැනුම හරහා මේ කියන වචන හරහා තම තමන්ට අවශ්‍ය නම් ඒ චේතෝ විමුති නැතහම් චිත්ත සමාධියක් තමන්ට අවශ්‍ය නම් ලෝකෝත්තර ප්‍රඥාවක් ඒ කළ හැකි ප්‍රමාණයෙන් මේ ජන ගණයා කරේ මේ කුලයා කරේ මං යෙදී ඉන්නේ රූපෙට තියෙන ආශාව නිසා. එහෙම නැත්නම් කාමයට තියෙන ආශාව නිසා. එහෙම නැත්නම් කාම භෝගීන්ට තියෙන ආශාව නිසා. ඉතින් ඒ නිසා මේක ඔප්පු කරන්න පුළුවන් නම් කාට හරි ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. නමුත් මේකේ තේරුම් ගතට පස්සේ අපි අපේ මේ මොළ ධාතුව අපි අපේ මේ තර්කණය ඥාණය කොච්චර යොදවලා තියෙනද ගණ්‍යා කෙරේ කුලයා කෙරෙන් වෙන් වෙලා මේ රූප ධර්ම අපේ බලාපොරොත්තු ඇති කරගෙන තියෙන මේ විශාල රූප ලෝකයේ හෝ රූප සම්පatti උපදී සම්පatti මොන්න තරම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඇති කරලා දෙනවද කියන එක තේරුම් ගන්න පිළිබඳව තියෙන්නේ නොදැනීම 150ක් තියෙනවා වරදව වට ගැනීම 150ක් තියෙනවා ඒ වරදව වට ගැනීම පිළිබඳව විසුද්ධි මාර්ග වගේ පොත්වල ඒ පසු කාලින ආචාර්යන් වහන්සේලා උත්සාහ කරනවා කියන්නේ මේ දුක පෙළීම දුකසේ දරා සිටීම පිළිබඳ නොදැනීමට අපි පුදුම ආසාවක් තියෙනවා කියනවා. මේ අපි අල්ලන අල්ලන හැමදේම දුක කියන එක දන්නේ නැති කියන එක අපි හරි ආඩම්බරයට සලකලා තියෙනවා. දැනගන්න බැරිකම නෙමෙයි තියෙන්නේ දුක පිළිබඳ නොදැනීමට ආස කරනවා. සැප පිළිබඳ ඇති ආසාව අවිද්‍යාව වශයෙන් වංචා කරනවා. ඒක නිසා මෙතන තියෙන්නේ දන්නේ නැතිකමම නෙවෙයි දුකට කැමැත්තක්. මේක තේරුම් ගත්තට පස්සේ මේක තේරුම් ගන්නවයි කියන එක තමයි ඉතින් මුළු ජීවිතය කියලා කියන්නේ. සාසනය කියලා කියන්නේ. ඒක නිසා තේරුම් ගත්තට පස්සේ කියන වචනේ ලේසියට කිව්වට වැඩේ ලේසි නෑ. තේරුම් ගත්තට පස්සේ තේනවා මේ මේ පවතින මේ දුකගෙන දෙන මේ රූපයට කැමැති වීම දෙවන්නේක බලපෑමෙන් නෙවෙයි වෙන්නේ. සාර බලدارි දිව්‍යංගේ බලපෑමකින්වත් කාමනේ තමන්ගෙම හුදු කාමයේ තෙතමනේ නිසාමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ මේක විඳමන ඒකෙන් ඇතිවෙන වින්දනය වින්දනය කියන්න බෑ විඳවනමයි කියලා කියන්න වෙන්නේ. ඒකත් කාටවත් දෙන්නත් බෑ. ඒ කාන්ති මේ පුද්ගලයා දරන්න මේක ගැඹුරක් පේනවා ඇති කියන්න උත්සාහ කරන දේ නමුත් සරලව කියනවනම් සරලවත් නෙමෙයි මූල ධර්මයේ කියනවා තමයි දුක පිළිබඳ ඇති නොදැනීමට අපි ප්‍රේම කරනවා. ඉතින් මේක පහුගිය දවස්වල සින්දුවකින් කියලා තියෙන්නේ භව රෝගෙට භව රෝගය ගෙන දෙන රූපෙට මත්වි කිම දෝාලේකලේ මේ කිම දෝාලේකලේ කියලා කියනවා. ඒ වාක්‍ය සම්පූර්ණ ওই කතාව තියෙනවා. මුළු භව රෝගයටම දුක් භව රෝගයේම ගෙන දෙන මේ රූපයට මත් වෙලා. කියන්නේ දුක පිළිබඳ නොදැනීමට කිමදෝ ආලේකලේ. මේකට තමයි මේ ආලේ කියලා කියන්නේ ප්‍රේමී කියලා කියන්නේ. ඉතින් මේක මේක තියෙන මායාකාරී ස්වරූපයක් තියෙනවා එකක් අපි මේ දුකට ඇති කැමැත්ත. දෙක මේක බුදුහාමුදුර වගේ උත්තරමෙන් නැසලා දැනගෙන හිටියයි කියලා දන්නෙත් නෑ අපි හිතන මේ ඔක්කොමලා නොදැන්න කට්ටිය ඉන්නේ. ඒ නිසා දුකට දුක පිළිබඳ නොදැනීමට ප්‍රේම කිරීම කාටවත් බෝ වෙන ලෙඩක්. සනීප කරන්න බැරි එකක් කියලා නෑ සනීප කර හැකියි. අනිව කරපුත් මෙන්න තමයි බුදුහාමුදුර කියලා කියන්නේ. ඒකල උන්වහන්සේ කණ්ණාඩි අල්ලන මූණට උඹලා ඔය ප්‍රේම කරන්නේ කාටද? ආලේ කරන්නේ කාටද? දුක ගෙන දෙන රූපෙට. ඒ රූපේ කිව්වට පස්සේ හුඟ දෙනෙක් හිතන්නේ මේ රාමුවල ගහලා තියෙන ඇහැට පේන රූප කියලා. නමුත් ඒවට කියන අපි රූප රූප කියලා. ඒ වගේම තියෙනවා සද්ද රූප කියලා જાතියක්. ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. මෙන්න මේ රූප සියල්ලට කියලා කියනවා කාම ගුණ කියලා. මේ කාම ගුණයන්ට තියෙන නැත්නම් කාම ගුණයන් පිළිබඳව තියෙන නෑ කාම ගුණයන තියෙන ආදරේ කාම ගුණයන තියෙන ආලයට තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. නමුත් ඒක ඒකාන්තයෙන් මේ සියලු රූප සම්පූර්ණ බෞද්ධකට හේතු වෙනවා. නමුත් අපි ඒකට මත් වෙනවා. මේ සත්‍යයට මත් වෙලා ඔක්කොමල කරන නිසා අතනින් මෙතනින් පොඩ්ඩක් අපිට ඒක පිළිබඳව ඔය කියන සැප දුක් සැප <clears throat> වේදනාවත් ලැබෙන නිසා දුක් වේදනාව අමතක කරනට සැප වේදනාවට බහින උපමාවක් විදිහට කියනවා නම් නෙල්ලු ගෙඩියක් කපන හපනකොට ඒක පැංගිරි ගතියයි තිත්ත ගතියයි තියෙනවා. නමුත් අවසානයේ හම්බෙන පැණි රසක් ගැන හිතලා අපි දෙල්ලි හපනවා. ඉතින් එතකොට අර මුලින් මුලින් එන දුක අපි කාගෙන ඉන්නවා අන්තිමට ඒක පැණි රහකින් ඉවර වෙනව නේද කියලා. ඒ වගේ තමයි මේ භව දුක ගෙන දෙන රූපෙට මත් වී කිමදෝ ආලේ කලේ තව ඉස්සරහටත් මොකටද ආලේ කරන්නේ ඊටතරිය අන්තිම භයානක දේ අපේ අපේ දරුවන්ට මේ ආලේ උගන්වන්නේ ඇයි උන්ට ඒකාන්තෙම ශෝක පරිදේව දුක්ඛ දෝමනස ලැබෙනවා ඒ මොකද හේතුව අපි යත්තන චිත්තයක් අතර පෙන්නලා තියෙනවා මේ රූපවල වැඩියෙන් ඉඩම් හම්බුනොත් වැඩියෙන් කාර් හම්බුනොත් වැඩියෙන් මේ භවභෝග සම්පත් හම්බුනොත් පොහසත් කියලා ඉතින් ඒ මිනිස්සු ඒ ඒ ලණුව කෑවට පස්සේ ඒක පස්සේ දුවනවයි කියන එක වළක්වන්න බෑ. එනිසා ඊගා වෙන પરම්පරාවට අපි මේ චිත්‍රය ඇඳලා දුන්නට පස්සේ ඒ මිනිස්සු දන්නේ එච්චරයි. හැදෙන પરම්පරාව දන්නේ එච්චරමයි. ඉතින් ඊට පස්සේ ඌට හයියෙන් දුවන්න එපයි කියලා කිව්වට හරියන්නේ නැහැ. ලණුව දුන්නාට පස්සේ. ඒක නිසා එක පැත්තකින් ඒ සහත ඒ සත්‍ය එහෙම නැත්නම් මේ දුක පිළිබඳව තියෙන අවිද්‍යාව නොදැනීම අපි පුදුම ප්‍රේමයකට හරවගෙන තියෙනවා දුක පිළිබඳව නොදැනීම තමයි අපි තණ්හාව කියලා කියන්නේ නමුත් මේ පාඩම අපි දෙවෙනි પરම්පරාවට ඉගෙනීම තමයි අපි කරන ප්‍රධාන සාපේ මේ නිසා අපිට හම්බෙන්නේ මොකද්ද ජීවිතේ පශ්චාත්තාප පසු කාලේ පශ්චාත්තාප අපි බලාපොරොත්තු වෙන කිසිම දෙයක් දෙවෙනි પરම්පරාවෙන් අපිට ලැබෙන්නේ මොකද දෙවෙනි પરම්පරාවට බොරු ගන්න පුහින්දා. සුද්ධෙන් කියන දෙන්නේ. උගන්න නැතුව හිටියානම් උන් අඩු ගන්න මේ දුක සැප දෙකවත් තේරුම් ගනි. දැන් අපි කරන්න දන්නේ ඒ දරුවන්ට දුක කියන එක පෙන්වන්න නැතුව සියලු සැප සලසලා උඹලා මේ විදිහට කෙරුවොත් ඉස්සරහට දුප්පතුන් නැති ලෝකයක් හදෙනවා. සැපේ ඉන්න පුළුවන් කියලා සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරට පෙන්නපු අන්තපුරයක් අපි පෙන්වන්න දන්නේ. ලෙඩෙක් මහල්ලෙක් මල ගඳක් නැති සියලු සැපසහිත රම්‍ය රම්‍ය සුබසහිත මාලිගා සහිත රාජකන්‍යාවන් සහිත ලෝකයක් අපි දරුවන්න මවලා තියෙනවා. මම එකක් කියනවා. අපේ අම්මලා තාත්තලා එච්චරම බොරුවක් අපි ඉස්සරහා මැව්වේ නැහැ. අපි මවන තරම් මැව්වේ නැහැ. මෙන්න මෙතනයි අපි වග වෙන්න ඕනේ තැන. අපේ අම්මලා තාත්තලා අපිට පුළුවන් විදිහට දුක පෙන්වනවා. දුක පෙන්වනවා කියන්නේ ඉතින් සැප දෙන්න උත්සාහ කර හොඳලාට තිබුණේ නැහැ. තිබුණ හැටි එක මෙන්න මේක නම් පුතේ බඩගින්න මේක ලෙඩ මේකට කරදරේ. ඉතින් මොකද කරන්නේ ඉතින් නැති දෙයක් තිබුණේ මේ ටික නම් කල හැකියි. එතකොට අපිට තිබුණ සමබර භාවයක් අම්මලාට අතට පුළුවන් ඕන උනාට කරන්න බෑ. මේක මෙන්න මේ ටික අපිට අත්විඳින්න වෙනවා. අම්මලා තාත්තත් විඳිනවා, ගුරුතුත් විඳිනවා, දොස්තරත් විඳිනවා, මහත් විඳිනවා. අද මේ අඳින්න හදන චිත්‍රයේ ඒ දරුවෙක් මවා ගන්න රූපෙත් අපේ අම්මලා තාත්තලා අපිට මෙතපු ස්වභාවික රූපයත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. මම ගත කරන අවුරුදු 62ක් මේ පොළවේ ජීවත් වෙලා මම මේ කතා කරන්නේ. ඒ මවා බෑම අපේ හුඳලා අපේ අම්මලා තාත්තලා ගාව අම්මලා තාත්තනේ අත්තලා මුත්තලා ගාව එච්චරවක්වත් තිබුණේ නැහැ. ඊටාම ස්වභාවිකව පොළොවත් එක්ක ගත කරේ පොළොව විනාශ කරෙත් නැහැ. භූමි උපෝලයේ මේ භූගෝලයේ උණුසුම් කෙරුවෙත් නැහැ, පරිසර දූෂණය කෙරුවෙත් නැහැ, චිත්ත දූෂණයක් කරගත්තෙත් නැහැ. හැබැයි බුදු උනේත් නැහැ. ඒ කෙනෙක්වත් අපි තරම්වත් භාවනා කරෙත් නැහැ. නමුත් බුදුජානන්සේ මේ කාරණාව හරහා මේ දැවෙන, තැවෙන, මේ ගොජ දාන, මේ අසහනකාරී මේ මානසික පීඩාව සහිත ලෝකෙට කියනවා උඹලා හිතන්න එපා උඹලා මේ ගොඩ ගන්න බැරි ප්‍රශ්නකට වැටලා ඉන්නවයි කියලා ප්‍රශ්නේ උග්‍රයි ඇස් දෙක අරලා බලාපියව් මේ මුළු දුක ගෙන දෙන්නේ තන්නි කර රූපෙන් භව රෝගයට මුල් වෙන රූපේ මේකට මත් වෙලා මේක බදා ගන්නවයි කියලා කියන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස බදා ගැනීම. ඒක නිසා උඹලට ශෝක පරිදේව දුක්ඛ දෝමනස පිළිබඳව අයින් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් gedi ආවට පස්සේ අයින් කරන්න බෑ gedi එන්න ඕන වෙන මුල් පදනම තමයි රූප පිළිබඳව තියෙන මේ කෑදරකම කෑදරකම කියලා කියන්නේ පොඩි කෑදරකමක් නෙවෙයි. අපි අද පරිභෝග කරන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණය නෙවෙයි. අවශ්‍ය ප්‍රමාණයට විශාල වැඩි ප්‍රමාණයක් පරිභෝග කරනවා. ඒකට කියනවා පාරිභෝගිකත්වය කියලා. අති ඒකට කියනවා සුඛෝපභෝගිකත්වය කියලා. ඒකට කියනවා දූෂණය කිරීම කියලා මේ වස්තු. ඒ මොකද අපි ආපු වේගයේ තරම්ම සැරයි. ඒ නිසා දවසකට විනාශ කරන ප්‍රමාණය ඉස්සර අපේ අම්මලා තාත්තා සුමානකට විනාශ කරනවට වැඩි විනාශ කරනවා. ඒ නිසා මතක තියාගන්න ඉස්සරහට එන પરම්පරාව ඔයිටත් වැඩි විනාශ කරනවා. ඒ නිසා අපිට හිතන්න ඕනේ මේ එකක්වත් නැතුව ජීවත් වෙන්න බෑ. අපිට ඇහැට පේන රූප නැතුව ජීවත් වෙන්න බෑ. කනට ඇහෙන ශබ්ද නැතුව ජීවත් වෙන්න බෑ. ගන්ධ රස පහස නැතුව ජීවත් වෙන්න. ඒක බුදුරජාණන්සේ මේ රූපෙන් සියල්ලෙන් අයින් ගා, ශබ්දෙන් සියල්ලෙන් අයින් ගා, ගන්ධෙන් රසෙන් පහසෙන් සියල්ල අයින් ගා කියන කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වා ඒක තුච්චයි, පාහරයි. ඒක අන්තිම දුක් දෙන දෙයක් ඒක අත්කිලමතාණියෝගී කියලා. හැබැයි ඒ වෙනුවට අනිත් පැත්තට ගියොත් ඇති වෙන්න රූප බල බල පුළුවන් කියලා හිතාගෙන ඇති වෙන්න සද්දා ගන්ධ බල බල රස බල බල පහස බල බල ඒවට ගැළපෙන ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙන එක කාමසුකල්ලි කාණියෝගී කියලා. මෙන්න මේ දෙකම අර කියන ශෝක පරිදේව දුක් දෝමනස වැඩි කරන අතර මැදින් පටිය පිළිවෙතක් කියලා එකක් තියෙනවානේ. තමන් පාවිච්චි කරන දේවල් වල ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා නම් අර පිරිමැස්මෙන් පාවිච්චි කරනවා නම් මේ තියෙන තියෙනවා කියන જાතිය මේ පාවිච්චි කරනකොට එහෙව් එකෙක් පාවිච්චි කරනකොට විශාල සුකෝභයක නම දෙනෙක් රැයට කන්න නැතුව බුදින බව දන්නවනේ අපි මේ පාටි දානකොට අපි මේ සැනකෙලි පවත්නකොට ජනකෙලි අවශ්‍යයි අපේ ජයග්‍රහණ එනකොට ජීවිතේ. නමුත් මේ එකෙක් මේ විදියට කාලා බෙලා අතෙන් තෙලෙන් කාලා කිරෙන් අත හොදාගෙන ජීවත් වෙන තව නම දෙනෙක් රැට බුදියන්නේ කහන්න නැතුව ඒකට අපි වග වෙන්න ඕනෑ මේ කරන පාටියේ. අන්න එතකොට තියෙනවා ඒක ආරපිරිමැස්මක් කියලා එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හරා මේ ශූන්‍යතා දර්ශනේ හරහා මේ ලෝකයේ පවතින මේ විෂමතාවයට හොඳ දේශපාලන විසඳුමක් දෙනවා. හොඳ ආර්ථික විසඳුමක් දෙනවා. හොඳ සමාජික විසඳුමක් දෙනවා. හැබැයි ඒකට දේශපාලන පක්ෂයක් ඇති කරන්න ඕනේ නැහැ. ආර්ථික සමීකරණ ලියලා රත්තරන් මොළ ඇති කරගන්න ඕනේ නැහැ. සමාජයට ගිහිලා එක එකනට කියාවාලා එන්න මගේ සමාජ සේවය කරන්න මෙහෙම කරන්න ඕනේ නැහැ. Taman හැම වෙලාවෙම ඇඳුමක් අඳිනකොට කෑමක් ගන්නකොට, ගෙදරක නිවසක ජීවත් වෙනකොට, බෙහෙතක් බොනකොට මම මේ ඇඳුම් අඳින්නේ ප්‍රයෝජනේ සලකලාද නැත්නම් තව කාට හරි කාමේ වඩවන්නද? මේ කෑම කන්නේ ජවයේ පිණිස, මදේ පිණිස, සෙල්ලම් පිණිස කාට වැඩ බෙන්නන්නද නැත්නම් මේ බඩගිනි දුක නිවන්නද? මම මේ ගේ හදාගන්නේ උණුසුම් සීත වාත නතර කරන්න නැත්නම් අල්ලපු ගෙදෙට පේන්නද? මම මේ බේත් ටිකක් බොන්නේ ඇති වෙච්ච ලෙඩේ නැති කරන්නද නැත්නම් මාන්තත්කම පෙන්වන්න. අනේ මේ පැත්තෙන් මධ්‍යම ප්‍රතිපදාවට එනකොට අපි නොදන්න ශූන්‍යතාවයක් ක්‍රියාත්මක වෙනවා. මේක පිළිබඳව මේ අපි ඇති කරගන්න ඇති කරගත්ත මේ මේක බලනකොට දේශපාලන සමාජික ආර්ථික කතාවක් කියන්නේ නමුත් යෝගාවචරව සම්බන්ධ වෙනකොට අපි කොටසක් ගත්තොත් නැත්නම් නිදර්ශනයක් ගත්තොත් නැත්නම් උද්ෘතයක් ගත්තොත් චූල ශුන්්‍යත සූත්‍රයේ සරුවචනාංශ ළඟට කියලා ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීන් වහන්සේ ශුන්්‍යත විහරණය කියලා එකක් ඔබ වහන්සේ කතා කරලා තිනවා මට ඒක දැනගන්න හොඳද කැමැතිද කියලා බුදුහාම කියන එක වටිනවයි කියලා. එතකොට අනේ ස්වාමීන් වහන්සේගේ කාටත් තේරෙන්නේ නැති නිසා අපිට ශුන්්‍යත විහරණය කියලා කියන්නේ මේ ඒක ජීවන රටාවක්. එතකොට බුදුහාමසෝ කියනවා අපි ආනන්ද දැන් ඉන්නේ මිගාර මාතුපාසාදේ. එහෙම නැත්නම් ජේතවනාරාමයේ ඉස්සරහින් තියෙන පූර්වාරාම. දැන් මේ පූර්වාරාමයේ ආනන්ද හරකුන්ගෙන් එළුවන්ගෙන් ඌරන්ගෙන් මිනිස්සුන්ගෙන් තොරයිනේ. මේකේ ඉන්නේ සංඝයා වහන්සේලා විතරනේ. ඒ නිසා අපිට පූර්වාරාම වාසයේදී ඒ හරකුන්ගෙන් අස්සන්ගෙන් බල්ලන්ගෙන් එන කරදර මිනිස්සුන්ගෙන් එන කරදර නෑ. ඒ කරදරින් අපි තොරයි. ඒ කරදර වලින් අපි ශූන්‍යයි. අරකංගෙන් බල්ලංගෙන් ඌරංගෙන් එන ප්‍රශ්න යන්නේ එන මිනිසුන්ගෙන් එන ප්‍රශ්න වල නෑ අපි ඒක අතහැරලා ඉන්නේ අපි ඉන්නේ මාතු මිගාර මාතු භාෂා ඒ නිසා මිගාර මාතු භාෂාවේ අරණ්‍ය ගතිය තියෙනවා භික්ෂුන් වහන්සේලා ඉන්නවා නමුත් අර හරකුන්ගෙන් බල්ලන්ගෙන් ඌරන්ගෙන් මිනිසුන්ගෙන් නගරෙන් මාළු කඩෙන් එන කරදොලින් අපි ශූන්‍යයි ඒ නිසා මේක ඒ මනුස්ස වාසයෙන් ශූන්‍යයි හරකුන්ගෙන් බල්ලන්ගෙන් වෙන කරදොලින් ශූන්‍යයි හැබැයි ආනන්ද මේකේ භික්ෂු වාසයක් තියෙනවා මේක අරන්නේ වාසියක් තියෙනවා. ඒක ටිකක් කරදරකාරී. ඒ තීන ටිකෙන් නම් කරදරයි. හැබැයි ගොඩක් අයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඔන්න මේ සංසන්දනයේ හරහා මේක මේක නිසා මේක අතහැරීම හරහා බුදුදහස කියනවා මේ බව දැනගෙන එක්කෙනෙක් මේ මිගාරුමාත පාසේ අද ඉන්න කෙනෙක් අපි හිතමු එයා මිගාරුමාත මිගාරමාතු පාසාදේ කියන මේ අරන්නේ ඉන්න ගමන් යම් වෙලාවක Tamange කයට පමණක් හිතේ දුවත් මොකද වෙන්නේ? හිත පුළුවන් හිත දාන්න පුළුවන් නා. එතකොට වෙන්නේ මොකද අර ඌරංගෙන් බල්ලංගෙන් හරකුන්ගෙන් වෙන කරදරත් නැහැ. ඒකෙන් වෙන චිත්ත පීඩත් නැහැ. ඒකට මිගාර මාතුපාසද්දේ සංඝ වාසයෙන් කැලෙන් කරදරයක් නැහැ. යම් ශරීරය කියන එකෙන් කරදර තියෙනවනම් ඒ ටික විතරයි තියෙන්නේ. එහෙමනම් අපිට හරකුන්ගෙන් බල්ලන්ගෙන් උරන්ගෙන් එන කරදර, මනුස්සයන්ගෙන් එන කරදර වලින් ශූන්‍යයි. හිතට තියෙනවා කරදරයක් තියෙනවා. වෙහසක් තියෙනවා. ආතතියක් තියෙනවා. ශරීරයෙන් එන ටික. එතකොට අපිට කියන්න පුළුවන් වෙනවා යම් කෙනෙක් එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නවා කියන එක කරදර නැති තැනක් නෙවෙයි. මොකද ඒකේ ඉන්න බෑනේ. ඒකේ අමාරු තැනක් නෙවෙයි. මොකද ඒ හිත ස්වභාවයෙන් එතන හිටින්නේ නැහැ. නමුත් පුළුවන් ඕනේ නම් පුළුවන් චිත්තක්ෂණයකට ඉන්න පුළුවන්. අන්නේ චිත්තක්ෂණයේ ශූන්‍යතා විහරණය දන්නවනම් ඒ චිත්තක්ෂණය තුල එතුම හෝ එතුමිය මුළු ලෝකෙම වෙන්න තියෙන හරගුන්ගෙන් බල්ලන්ගෙන් ඌරන්ගෙන් එන්න තියෙන කරදර මනුස්සන්ගෙන් එන්න තියෙන කරදර විශාල ලෝකෙන් එන්න තියෙන කරදර වලින් ශූන්‍ය වෙලා තියෙනවා. එතකොට ඉතුරුලා තියෙන කෙලස් ටිකයි නැත්තම් පීඩාවයි ඉතුරුලා තියෙන මානසික ආතතියත් එක්ක බලනකොට අත්හැරපු මානසික ආතතිය කොච්චරද? මේ එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන කියන තැනට ගත්තාට පස්සේ ඊට පස්සේ සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා ඒ මම මේ කතා කරන්නේ මේ සූත්‍රයෙන් චූලසුඤ්ඤත සූත්‍රයෙන් ගන්න දර්ශනය. ආනන්ද මේ ශරීරය කියලා කියන්නේ හතර මහා භූතයෝ. පඨවි ආපෝ තේජෝ වායෝ. ඔබ හිතමන් කෙනෙක් හිතනවා මම මේ ශරීරයේ තියෙන පඨවි ධාතුවට විතරක් හිතියෝ දාගෙන ඉන්නවා. එතකොට යාට ශරීරයේ තියෙන ආපෝ තේජෝ වායෝ වලින් එන පීඩාවල් ඒවෙන් එන අසහන ඒවෙන් එන කෙලස් නෑ. තියෙනවා තියෙනවා නම් තියෙන පඨවි ධාතුවෙන් එන කරදර විතරයි. එතකොට එයා හරකුන්ගේ බල්ලන්ගේ ඌරන්ගෙන් එන කරදර වලින් ශූන්‍යයි. මිනිස්සුන්ගෙන් එන කරදර වලින් ශූන්‍යයි. වෙන අරණ්‍ය වාසයෙන් එන කරදර වලින් ශූන්‍යයි. ශරීරයෙන් එන කරදර වලින් ශූන්‍යයි. හැබැයි පඨවි ධාතුව තියෙනවා. මේකෙදී සර්වඥයන්සේ අයි පඨවි ධාතුව තෝරගත්තේ කියන එක නිදර්ශන පැත්තෙන් නම් හිතා ගන්න පුළුවන් ඇයි කියන අමාරුයි. අපි මේ වැඩමුළුවේදී අපි තෝරාගෙන තියෙන වායෝ ධාතුව. සැස් දෙක වහගෙන වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියනකොට ඒ කෙනා දන්නවනම් මේක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නවයි කියනකොට අපි කොච්චර ශුන්්‍යති විහරණයකද ගත කරන්නේ එහෙම නැත්තම් ලෝකෙම වෙන්න පුළුවන් කරදර ඔක්කොටම විවෘත වෙලා හරකුන්ගෙන් බල්ලන්ගෙන් ඌරන්ගෙන් එන කරදර මිනිස්සුන්ගෙන් එන කරදර රටෙන් තොටෙන් එන කරදර ප්‍රවෘත්ති වලින් එන කරදර සියල්ලම ඔළුවේ දාගෙන ඉන්නව වෙනුවට අපි මේ මම දැන් මෙතන කියන පොඩි චිත්තක්ෂණය අරගන්නවා අර සියල්ලම විසි කරා. අර සියල්ලම ප්‍රතිස්ථාපනය කරා. ඉදන් නිසා ඉදන් පජහත මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය නිසා අර සියලු දුක් කරදර අර සියලු චිත්ත පීඩා අර සියලු අසහනය ප්‍රතිස්ථාපනය කරන බවට සමාදම් වෙන්න කියන. ඕක තමයි ශුන්්‍යත විහරණය කියලා කියන්නේ. දැන් එහෙම ඉන්නකොට එයාට තේරෙනවා නම් මම දැන් මෙතන ඉන්නවා කියනකොට මේක ඇතුලේ ක්‍රියා වැඩපිළිවෙලක් කරනවා කියලා. ක්‍රියාශක්ති ක්‍රියාශක්ති තමයි වායෝ ධාතුව කරන්නේ. තේරෙනව නම් තේරෙන්නේ නැත්නම් අපි හිතා ගන්න ඕනේ මේ ශරීරය කියන්නේ මේ හතර මහා ධාතුන්ගේ රූප කියලා කියන්නේ හතර මහා ධාතුන්නේ. මෙයා එක් මොනවා හරි එකකින් මේ හතර දෙනා පෙන්නනවා ඉන්න බව. එක්ක මේ පොළොව වාඩි වෙලා ඉන්න තැන ගැටීම හරහා තද ගතිය පෙන්නනවා. එහෙම නැත්නම් හුස්ම ගැනීම හුස්ම පිට කිරීම හරහා පිම්බීම හැකිලිම හරහා ක්‍රියාශක්තියක් හරහා වායෝ ධාතුව බෙන්නනවා. එතෙන් දවල් වෙනකොට උණුසුම වැඩි කමෙන් උදේ වෙනකොට සීතල වැඩි කමෙන් ඔන්න තේජෝ ධාතුව පෙන්වනවා. එතෙන් නායෙන් හොටු වෙනවා, උගුර කහනවා, එහෙම නැත්නම් මුත්‍රා කරන්න හිතනවා. එතකොට ආපෝ ධාතුව පෙන්වනවා. මේ හතර දෙනාට එයාලගේ පෙනේ පුම්බන්න නැතුව ඉන්න බෑ. ඒ නිසා අපි ලෝකෙන් අයින් කරගෙන ලෝකෙන් ශූන්‍ය වෙලා ශූන්‍ය විහරණයකට ඇවිල්ලා හොඳට මේ ශරීරයේ මොකාද පෙනේ පුම්බන්නේ මොකාද ඉස්සිලා පේන්නේ කියලා බලන්න හිටියොත් සර්වචන් වහන්සේගේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක ප්‍රතිඵලයක පරිේශණයක ප්‍රතිඵලයක් තමයි මිනිස්සේ ඕලාරික හිතක් ඇති සතියක් නැති කෙනෙකුට ලෝකෙ දිහා බැලුවත් තමන්ගේ කය දිහා බැලුවත් වැඩියෙන්ම පේන්නේ ක්‍රියාශක්තිය කියන එක. බරගතිය උණුසුම් ගතිය තේ වැగిරෙන ගතියට වැඩිය නලියන ගතිය. ඒක නිසා වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. වායෝ පොට්ටබ්බ ධාතුව තමයි මේ පිම්බීම හැකිලිම කියලා කියන්නේ. ඒ නිසා මේ වාඩි වෙලා ඉන්නකොට ටික වේලාවක් ඉන්නකොට යතුරුට යදීගෙන ඉන්නකොට අර තේරෙනවා නම් මේක අතර පිම්බීමක් හැකිලිමක් සිද්ධ වෙනවා. ආස්වාද ප්‍රසආසයක් සිද්ධ වෙනවා කියලා දැන් තේරුම් ගන්න ඕන අපිට මුළු ලෝකෙම මෙන්න තියෙන චිත්ත පීඩා කරදර ශරීරයේ හිත ගැනීමෙන් ශූන්‍ය කළ දැම්. ශරීරයේ හතර මහ ධාතුන්ගේම ක්‍රියා වෙනුවට ඔළුව උසලා පෙන්වන. එයා විසින්ම පෙන්වන්න හදන වායෝ ධාතුව නම් එහෙමයි චුල ශුන්්‍යත සූත්‍ර කියන පාඨවි ධාතුව. පාඨවි ධාතුව කියලා අපිට ගන්න පුළුවන්. කේසා ලෝමා නකා දන්තා තචෝ මාංශා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්තන් හරු අට්ටි අට්ටමිජා වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මේ මොන හරි තියෙන කක්කල ගතිය ගොරෝසු ගතිය Tamanට වැටහෙනවනේ එහෙනම් හිතා ගන්න පුළුවන් මේ ශරීරේ මේක හිතන එකක් නන් නෙවෙයි මම මේක නැවතත් කියනවා මේ වාඩි වෙලා කේසාලෝමානකා දන්තාතචෝ කියන එක නෙවෙයි මේ කතා කරන්නේ වාඩි වෙනකොට පේන එක බලන එක නෙවෙයි පේන එකෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ ශරීරයේ වෙනුවට ඒ වෙලාවට ඔලෝසන සර්පයා කවුද කියලා බලන්න ඕනේ. මේකට අන්තිම දුර්ලභ යෝගාවචරය. යෝගාවචරය gederima නාගුණ වලට ඇට වෙලක් අරගෙන වාඩි වෙලා කේසාලෝමා නකා දන්තා තචෝ කිය කිය භාවනා කරනවා. භාවනා කරනවා කියන්නේ gederin ගිනා විශේෂයක්ම දා ගන්නවා කියන එකයි මට නම් පේන්නේ. එන දේ බලන් හදනව නෙවෙයි. ඉස්සර දහම් පාසල් යනකොට නැත්නම් සිල් ගන්න යනකොට අපිත් අරගෙන අම්මත් එක්ක නවගුණ වරගෙන අට්ටි මස්මෙන් කියලා. මම හිතුවේ ඇට මස් කියන එක කියලා. මම හිතුවේ අට්ටි මස්මෙන් කියන්නේ කියලා. මේ තියෙන අත්ති ඉමස්මෙන් කායේ කියන එකයි මේ කියන්නේ මේ කයෙහි ඇත්තේ කියන එක. අපි හිතුවේ අට්ටි මස්මෙන් කියලා කියන්නේ. නමුත් මේ ශුන්්‍යත සූත්‍රයේදී දරුවචන් ආංශේ ඊටදී බොහෝම ප්‍රායෝගික දෙයක් කියන්නේ. අපේ ශරීරයට හිත ගත්තොත් එක චිත්තක්ෂණයක. මම දැන් මෙතන කියන එකයි ওই මූල කමඨහන් දේශනාවේදී කියව කතාවට මම මේ අවධානය යොමු කරන්නේ මම දැන් මෙතන එක චිත්තක්ෂණයක් ගත්තොත් ඒකට සමාදන් වුණොත් මම පොඩ්ඩක් විස්තර කරන්න මොකද්ද සමාදන් වෙනවා කියන එක සමාදන් වුණොත් ඒ මනුස්සයා කොච්චර ශුන්්‍යති විහෙරෙන්ද ගත කරන්න කියලා කියනවනම් එයාගේ හිත කවදාකවත් හරගොන්ගෙන් බල්ලන්ගෙන් ඌරන්ගෙන් වෙන චිත්ත පීඩා නැහැ මනුස්සයන්ගෙන් චිත්ත පීඩා නැහැ ප්‍රවෘත්ති වෙනගෙන චිත්ත පීඩා නැහැ දේශපාලනගෙන චිත්ත පීඩා නැහැ තියෙන චිත්ත පීඩාව තියෙනවා නම් කය සම්බන්ධ කරනයි තියෙන්නේ. ඉතින් මේ විදිහට මම දැන් මෙතන කියන චිත්තක්ෂණ සමාදන් වෙනවයි කියලා කියන්නේ අපේ හිත මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට පුදුම ද්වේෂයක් තියෙනවා. මම දැන් මෙතන කියන චිත්තක්ෂණයෙන් පිට තියෙන ඕනේ කුණු කන්දලයකට අපි ප්‍රේම කරනවා. මුළු සංසාරේ පුරාට අපි කරලා තියෙන්නේ මේකට ද්වේෂ කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක නිසා යම් වෙලාවක මේ බුදුබණක් අහලා ශීලක පිළිහිටලා උත්සාහ කරලා වැරදිලා වැරදිලා හරි යම් වෙලාවක මම දැන් මෙතන චිත්තක්ෂණයට ආවොත් අපිට පේනවා විශාල වෙනසක් වෙලා තියෙනවා මොකද මේ ස්වභාවයෙන් කවදාකවත් හිත මම දැන් මෙතන කියන තැනට යන්නෙත් නැහැ අපි අදිෂ්ඨාන කළ සීලයක් ගන්න සුදුරදී අඳගෙන භාවනා මධ්‍යස්ථාන කියලා තටමලා මේක ගත්තත් හිතට පේන තියෙන්නේ ආගන්තුක තැනකට ගියා වගේ නూరుණු පුරුතැනකට ගියා වගේ. ඒ නිසා එක චිත්තක්ෂණයට හිත ගන්නවා කියනවා වගේ නෙවෙයි ගත්ත චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණයට පවත්නවා කියන එක. මොකද ඒ තරම් නොහුරුයි මේක. ඒ තරම් අපිට කරප්පන් ඇලර්ජික් ඒ තරම් අපි මේ මේ මොහොතෙන් මම දැන් මෙතන කියන චිත්තක්ෂණයෙන් පිට දැන් වලට පුදුම ප්‍රේමයක් කරනවා වර්ග දාන මොහොතට ද්වේෂ කරනවා මේ නිසා අපි වර්තමාන මොහොතට ඇවිල්ලා වර්තමාන මොහොතේ ඉන්නවා කියන එකට සාදු කියන්නේ වර්තමාන මොහොතට ඇවිල්ලා වර්තමානයේ ඉන්නවා කියන එකට සමාදම් වෙන්න වර්තමාන මොහොතට ඇවිල්ලා වර්තමාන මොහොතේ ඉන්නවා කියනට එළඹ වාසයකරනද අඩු ගාණ එක දිගට චිත්තක්ෂණ හතරක්වත් තියෙන්න ඕන කියලා අභිධර්ම පොත්වලින් කියනවා එහෙම නැත්නම් Tamanට තේරෙන්නේ නැහැ එක එක චිත්තක්ෂණයක් ආවට ඒකේ ඉන්න බව තේරෙන්නේ මොකද ඒකට ද්වේෂයක් තියෙන ඒකට කරප්පන් කේනකොට නොදකින්න පතන් කියනවා ඉතින් යම් කිසි කෙනෙක් මම එක නම දැන් ඉන්නේ මම දැන් මම දැන් ඉන්නේ මෙතන මම දැන් මම දැන් මෙතන ඉන්නේ කියන එක දැනගන්න දැනගෙන සමාදම් වෙන්න චිත්තක්ෂණ peeli හතරක්වත් යන්න ඕනේ කියලා කියනවා එතකොට තමයි යාට තේරෙන්නේ මම දැන් ඉන්න එක පිළිබඳව මට එළඹ වාසය කරන්න පුළුවන්, සමාදම් වෙන්න පුළුවන්, ආඩම්බර වෙන්න පුළුවන්, සතුටුමත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම දැන් මෙතෙන් යන්න පුළුවන්කමට නම් කවුරුත් අත උසයි. ඒක පිළිබඳව බැරි නම් කියලා දුන්න එක නගේ වැරද්ද තියෙනවා. යෝගාවචරයක නෙමෙයි උගන්නන ගුරුවරයාගේ වැරද්ද තියෙනවා. නමුත් ගත්ත චිත්තක්ෂණ එක දිගට චිත්තක්ෂණ හතරක් පවත්වනවා කියන එක එතන තියෙන විශාල කැපකිරීමක්. ඉතින් මුළු ජීවිතේ මුළු භාවනා ජීවිතේම කියන්නේ ඔච්චරයි. කොහොම හරි මේ අතර මෙතන දුවදුවා තියපො හිත මම දැන් මෙතන කියන ලිග්ගල් තුන උඩ මුට්ටියක් තිබ්බා වගේ ඔක තියන්න පුළුවන් නම් තියලා ඒ චිත්තක්ෂණයම ඊගාවටත් ඊගාවටත් ඊගාටත් යනකොට මේ චිත්තක්ෂණ වල Java කැවීමක් සිද්ධ වෙනවා කස කැවීමක් සිදු වෙනවා ත්වරණයක් ඇති වෙනවා අන්නේ ත්වරණේ විතරයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ එක චිත්තක්ෂණය හිටියට දැනගන්න බෑ ඒක නිසා යෝගාවචරයට භාවනා කරාට මම භාවනා කරන බව දැනගන්න ගොඩක් කල් යනවා මේක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ එයා නැත්තම් කියන්න දන්නේ නැහැ. මම භාවනා කරන්න මොනවද කරන්න ඕන? මොනවද කියන්න ඕන කියලා දන්නේ නැහැ. ඉතින් ඒ ලායේ අලුත් දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න කෙනෙකුට උදව් කරනවා වගේ ඔය කොයි දැනුමතුකම තිබුණත්, කොයි දක්ෂකම තිබුණත් මේ මාතෘකාවට ඔක්කොම අද උපන් කිරිසප්පේ. ඒකට අනුකම්පා කරාට ඒ කිසි වැරද්දක් නැහැ. ධර්මයේ ඉදිරියටනේ අපි මේ නිහතමානී වෙන්නේ. ධර්මයේ ඉදිරියටනේ අපි මේ අලුත් බබාලා වෙන්න හදන්නේ. ඒක නිසා ඒකෙදි කෙනෙකුට උදව් කරනට ඇයි ඔය තමසර කියන දේ තේරෙන්නේ නැද්ද කියලා දමා ගහන්න කිසිම අයිතියකුත් නැහැ. මොකද හැම කෙනාම ආදුනිකෙක් මේකට. මොකද මේ වර්තමාන මොහොතට ද්වේෂ කරනවා කියන එක අපේ ලේවල තියෙන කාරණාව. අපේ අම්මලා තාත්තලා කවදාකවත් අපිට උගන්වනවද? විශ්වවිද්‍යාලයකත් උගන්වනවා අහලා තියෙනවද? රාජ කෙනෙක් රාජනීතියට දාලා තියෙනව අහලා තියෙනවද? ආර්ථික විශේෂඥයෙක් කවදා හරි ඔය গোল্ডන් ෆෝමියුලා එක දාලා තියෙනවද කියලා අහලා තියෙනවද? මොනම සමාජ විද්‍යාඥයෙක්වත් ඕක කියනවද? අපේ බුදුහාමුදුරෝ දේශපාලනඥයෝ ඔක්කොඩම වැඩි දේශපාලනඥයෝ. අපේ බුදුහාමුදුරෝ සියලු ආර්ථික විශේෂඥයන්ට වඩා උන්වහන්සේ උත්තමයි. උන්වහන්සේ සියලු සමාජ ශේකනට උත්තමයි උන්වහන්සේ කියන පුතේ ඔබ කොමාරි මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ආතුමු මුළු ලෝකෙම ජයගත්තා වගේ මේ ගමක ඡන්දෙන් පළාත් ඡන්දෙන් දිරනවා වගේ එකක් නෙවෙයි. ලෝකෙම ජයගත්තා වගේ. පුත්තේ දුවේ උඹට අනන් මම දැන් මෙතන කෙනෙක් ගන්න පුළුවන් නම් ආර්ථික විශේෂඥයෝ කල්ප ගණන් කරලා ලබන සැපයට වැඩිය සැපයක් උඹට හම්බ වෙනවා. වර්තමාන මොහොතේ උඹට ඉන්න පුළුවන් නම් ඔබ මුළු ලෝකෙටම කරන්තේ උත්තරම සමාජ සේවය කරන මිනිස්සෙක් වෙනවා ඒක නිසා ඔය එක එක්කත් පූර්ණ සැපේ දන්නේ ඔක්කොම ආංශික සැප දන්නේ යකු උන්න තමයි එක එක නම් කියන්නේ බුදුරජාණන් වහන්සේ කිසිම නමක් කියන්න බෑ උන්වහන්සේ අපිට පෙන්ලා දෙනවා ශූන්‍යතා විහරණයට යන්න නම් පටන් අරගන්න තමන් ඉන්න කයෙන් අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිශීදති පල්ලංක පළඟ වැඳ වාඩියක් උජුං කායම් පනිදාය උජු කාය කෙලින් කරන සතෝ ආස සති සතෝ පස්ස සති සියෙන් යුතු ආස්වාස කරපන් සියෙන් යුතු ප්‍රසවාස කරපන් ඇත්තටම කියනවා නම් මේ ටික විතරමයි නිවනට ඕන කරන්නේ. මින් විහාර මොකක්වත්ම ඕන කරන්නේ. ඔය කවුරු කවුරු මොන මොන මේ කමටහන් ගැන කතා කරත් මොන මොන විපස්සනා ඥාන මොන මොන ධ්‍යාන මොන මොන අභිඥා ගැන කතා කරත් ඒවා සේරනම් වැඩි අපේ දවසේ හැකිතාක් වෙලාවක් පරියන්කේ හැකිතාක් වෙලාවක් සක්මණේ හැකි තාක් වෙලාවක මේ පය තියෙනකොට වම තියෙනකොට වම තියෙන බව දන්නවනම් දකුණු වෙලාවේ දකුණු බව දන්නවනම් ආස්වාස කරනට ආස්වාස බව දන්නවනම් ප්‍රසවාස කරන ප්‍රසවාස බව දන්නවනම් ඒක විශාල මංගලාවතරණයක් බැස ගැනීමක් මේක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමයි තේරෙනවා ඒ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය තුල හරකුන්ගෙන් බල්ලන්ගෙන් ඌරන්ගෙන් අස්සන්ගෙන් එන චිත්ත පීඩ නැහැ ඒ චිත්තක්ෂණ තුල manussකමින් මිනිස්යන් හරහාමේ අපිට එන චිත්ත පීඩා මොකක්වත් නැහැ. දේශපාලන චිත්ත පීඩා මොකක්වත් නැහැ. ආර්ථික චිත්ත පීඩා මොකක්වත් නැහැ. සමාජික චිත්ත පීඩා මොකක්වත් නැහැ. හැබැයි අපි තාම සමාජික මිනිස්සු. අපිට අම්මලා තාත්තලා ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා. අපිට ආර්ථිකයක් තියෙනවා, Tamanට කියලා බුද්ධියක්, බුදලයක් තියෙනවා. අපිට දේශපාලනය තියෙනවා. අපි අර අරයට මෑට ලොක්ක, අරයට මෑට සොක්ක. ඒ ඔක්කොම තියේදී මේ ශූන්‍යතාව විරණ චිත්තක්ෂණයක් ඉන්නකොට අර සියල්ලෙම කියනවනම් ඒ අසහනේ ඒ චිත්ත පීඩාවෙන් අයින් වෙච්ච බව වැටහෙන්න පොඩි රහසක් තියෙනවා ඒ චිත්තක්ෂණයේ අඩු ගන්න චිත්තක්ෂණ හතරක් පහක් එක දිගට ඉන්න ඕනේ හිටියට පස්සේ ඒකේ බුද්ධිය ලැබුවට පස්සේ ඒකට සමාදන් වුණාට පස්සේ ඒකට සාදු කිව්වට පස්සේ විග්‍රහ කරලා බලන්න පුළුවන් විමසලා බලන්න පුළුවන්. චිත්තක් මේ විමර්ශන නුවණ දාලා බලන්න පුළුවන්. ඔය මම දැන් මෙතන කියන චිත්තක්ෂණය තුල චිත්ත පීඩ තියනවාද කියලා. රාගය තියනවාද කියලා. ද්වේෂය තියනවාද කියලා. මෝහය තියනවාද කියලා මොකක්වත් නැහැ. ඕන තරම් පරීක්ෂා කරලා බලන්න මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයේ මොනම රාගයකටත් හිටින්න බෑ. මොකද වර්තමාන චිත්තක්ෂණේ තරම් ශීඝ්‍රයෙන් පෙරලන එකට රාග කරන්න බෑ. ඒක අල්ල බදා ගන්න බෑ. ඒකට ද්වේෂ කරන්නත් බෑ. මොකද මෙතෙක් කල අපි ජීවිතේ ගත කරේ ඔකට ද්වේෂ කරමින් ඉන්නේ. දැන් අපි සීලයක් අරගෙන අපි සුදුරේ තියඳගෙන අපි සිල්ලුතුන් වට කරගෙන අපි පරිසරය හදාගත්තේ මේකට ද්වේෂ නොකරන්නනේ වර්තමාන මොහොතේ ඉන්න පුළුවන් නම් අනේ හොඳයි මෝහෙකුත් නැහැ මොකද වර්තමාන මොහොතේ තියෙන බව දන්නවා පළවෙනි චිත්තක්ෂණේ දන්නේ දෙකේ දන්නේ තුනේ දන්නේ මෝහේ තියෙනවා හතරවෙනි චිත්තක්ෂණේ නඩ දන්නවා මම දැන් මෙතන ඉන්න බව දන්නවා ඉතින් බුදුරජාණන් කියනවා මේ ශූන්‍යතා විහරණය මංගලාවතරණය කරනවා නම් එහෙම නැත්නම් මේකට බැසගත්තා නම් ඒ පුද්ගලයාට තාම තියෙන චිත්ත පීඩාවකට හේතුවක්. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපතන හේතුව දෙන එක ශරීරය කියන රූප ටිකට විතරයි. ඒ මතින් ඒ ඒ කියන මේක නිසා කියලා එකට කියන්නේ මේ ශරීරය කියන රූප ටික නිසා අපි අතහැරලා දාපු රූප ප්‍රමාණය අතහැරලා දාපු ශෝක පරිදේව දුක්ඛ දෝමනස ප්‍රමාණය මෙත් එකයි කියලා නෑ. මේ ටික තේරුම් ගන්න බෑයි කියලා මම නම් හිතෙන්නේ නෑ. මේක එච්චර গুপ্ত දෙයක් නෙවෙයි. මේක එච්චර ගූඪ දෙයක්වත් නෑ. වෙලා තියෙන්නේ අපි මෙවැනි යහ කල්පනාවක් මෙවැනි පුලුල් කල්පනාවක් මෙවැනි රැඩිකල් වාදී කල්පනාවක් අපි ගත කරන ජීවිතේ කලාතුරකින්වත් ඇහෙන්න නෑ අපිට. අපි මුළු ජීවිතේම හැදිලා තියෙන්නේ මෙතන ඉඳගෙන වෙන තැනක් ගැන කල්පනා කරන ජීවිතයක්. මම ඉඳගෙන අනුන් ගැන හිතන ජීවිතයක්. මෙතන ඉඳගෙන ඊයේ හැරි හිට හැරි කතා කරන ජීවිත. ඕකට තමයි ලෝකායත දානයි කියලා කියන්නේ. ලෝකේ දැනුම කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ කරන්න බැරි තමයි මෙතන ඉඳගෙන අතන ගැන කල්පනා කරනවා. ඒකට අපි භූගෝලය කියලා කියනවා. තමයි දන්නේ නැති ශේත්‍රය පිළිබඳ දන්න දැනුම. මේ ඉන්න තැන දන්නේ නැහැ. හැබැයි භූගෝලයේ හරියටම කියත හැකි GPS එකට දාලා අහවල් තැන අහවල් මේකේ අරක තියෙනවා මේක තියෙනවා කියලා ඒ හැම දැනුමෙම කියන්නේ ඒක වර්තමාන මොහොතේ නෑ. ඉතිහාසය කියලා කියන්නේ අතීතයේ කියන දැනුම. ඉතිහාසය දන්න එක කවදාකවත් වර්තමානයේ නෑ. අනාගත සැලසුම අද තියෙන තාක්ෂණයේ මොකද්ද ඩයලොග් කියන්නේ හෙට දවස. අද නෙවෙයි අද තාක්ෂණය හෙට තාක්ෂණය අදට ගෙනත් දීලා තියෙන. ඉතින් අපි හරි ආසාවෙන් ගිහලා චිප් එකක් අරගෙන අනාගතේ ජීවත් වෙනවා ගත කරන හැම වෙලාවම වර්තමානයේ නෑ. ඒක අපි හරියට හිතනවා අනේ මං අම්මා කෙනෙක් නේ මම තාත්තා කෙනෙක් වගේ දරුවෝ ගැන හිතන්න එපායි. දේශපාලනඥයෝ ඒක නම් කිඹුල් කඳුළු තමයි මේ රටවැස්සෝ ගැන හිතනවායි කියලා කියනවා. වෛද්‍ය සාත්‍රේ ඉන්න කටි කියනවා අපි මේ නිතර කල්පනා කරන ලෙඩු ගැන ලෙඩු නේ පර්ස් එක ගැන නිතු මොනටද ලෙඩු නැත්තම් බෙහෙත් හදලාලියම් වෙන්නේ නැහැ මොයේ එක එක්කත් නැහැ. ඒ හැම එකම අනු ගැන කල්පනා කරනවා කියලා කියන්නේ එක තමයි මේ වර්තමාන මොහොත පනලා තිනෝ එයා හිතනවා මේ අනිත් ඔක්කොම රැවටේ කියලා. නමුත් මතක තියාන්න මේ අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලෙක. බුදුහාමුදුර රැවටෙන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවක රැවටෙන්නේත් නැහැ. ඔය කවුරු මොන જાතියෙන් කියන්නේ ගියත් මම මේ හිතන්නේ දරුවෝ ගැන මම අරය ගැන මෙයා ගැන කියලා පිස්සු තනි වචනේ කියනවනම් නුගුණේ. ඔය බඩු විකුණන්න බෑ බුද්ධ ශ්‍රාවකෝ ඉස්සරහා. මොකද බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා ඔය මිනිස්සුયો මේ භව රෝගෙට මුල් වෙන රූපෙට මත්‍රි කිමදෝ ආලේකලේ එච්චරයි. ඔය ආලේ කරන්නේ භව රෝගෙට රූපෙට මත් වෙලා. හැබැයි පොත් ලියනවා. චින්තකයේ වශයෙන් තෑගිත් දෙනවා. සම්මානත් දෙනවා. දෙන්නෙත් මැට්ටෙක් ගන්නෙත් මැට්ටෙක්. උන්ට මතක තියාගන්න. දෙන එකත් මැට්ට ගන්න එකත් මැට්ට. මොකද උන් ඕනේ මොකක් හරි සෝබනයක්. වර්තමාන මොහොතට ගියයි කියලා කවදාකවත් තෑග්ගක් දීලා තිනව අහලා තියනවද? වර්තමාන මොහොතේ හිටියයි කියලා තෑග්ගක් දීපු කතාවක් මානව ඉතිහාසයක ඔක්කත් අහලා තියනවද? දෙන්න ගියොත් වර්තමානමයේ ඉන්න බෑ. නමුත් දන්නෝ දනි. දන්නෝ දන්නවා Tamanට ශුන්්‍යති විහරණයක් අවශ්‍ය නම් මේ සම්භාවනීය මනුස්ස ශරීරේ පාවිච්චි කරන්න. මේ සම්භාවනීය මනුස්ස ශරීරයට බුදුහාම කියන්නේ manussත්ත්ව භාව ප්‍රතිලාභය කියලා. manussාත්ම භාවයේ ලාභයක් මේක. manussාත්ම භාව කියන්නේ තුච්ච තුප්පහයි කම් නොදකින් නොපතන් කියන එකක් නෙවෙයි. මුළු ලෝකෙම රූප අයින් කරන්න අඩියට ගන්න අපි මනුස්ස ශරීරය. ඒක තමයි කායනුපස්සනාව කියලා කියන්නේ. ඒකට ආපු වෙලාවට අපි කියනවා නිශීදති පල්ලංකා පළඟ බඳ වාඩි වෙලා සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඇත්තටම අස්ස සති පස්ස සති කියන්නේ ශරීරය තුල තියෙන හතර මහ භූතයන්ගෙන් වායෝ ධාතුවට අවධානය යොමු වෙච්ච වෙලා. මම එතන තාම ගියේ නෑ. චූල ශුන්්‍යත සූත්‍රයේ සරුවචනන්ත පෙන්නන්නේ පඨවි ධාතුවර කොයි එකක් වෙන්න පුළුවන්. ඒක නිසා එක චිත්තක්ෂණයක් හරි අපි මේ මුළු භාවනා වැඩපිළිවෙලේදීම හුරු කරගත්තොත් ලං කරගත්තොත් සාදු කියන පුරුදු වුණොත් සමාදම් වෙන්න පුරුදු වුණොත් එළඹ වාසය කරන පුරුදු වුණොත් එතන තමයි හැබෑ වෙනස පටන් ගන්න තැන. නමුත් මම හිතනවා මම දන්නවා මේ දින හුඟ දිනෙක මේ ටික අහලා ඇති. ඒ නැත්නම් සමහර වෙලාවට වර්තමාන මොහොතේ එළඹ වාසය කරලත් ඇති. නමුත් අහන්න අහන්න අහන්න අහන්න තේරෙනවා නිවනට වඩා මේ වර්තමාන චිත්තක්ෂණේ වටිනවා. මොකද විශාල අසුචි කන්දක ඉඳලා මේ විශාල කෙලෙස් කන්දක ඉඳලා මේ විශාල කෙලෙස් අන්ධකාරේ ඉඳලා ඉස්සල්ලාම ආලෝකයේ දිහාට හැරෙන තැන තමයි ආධ්‍යාත්මයට හැරෙන තැන තමයි මේ වර්තමාන මොහොතේ ඉලඹ සිටීම. ඒක දැනගන්න එක කියලා නිම කරන්න බැරි වචනක් තියෙනවා. මම මේ කියන්නේ අපි කොච්චර තටමැව්වත් ඉන්නේ වර්තමාන මොහොතේ තමයි. දන්නේ නැති එකයි ප්‍රශ්නේ. පුළුවන් නම් උත්සාහ කරන වර්තමාන මොහොතෙන් ඉඳගෙන ඉතිහාස ගැන හිතන්න හිතන්න බෑ. කොයි ඉතිහාස හිතුවත් හිතන්නේ වර්තමාන මොහොතේ තමයි. නමුත් අපි දන්නේ නැති එකයි තියෙන නිසා මෙතන තියෙන්නේ මිච්ඡා පටිපත්‍ය අවිද්‍යාව. මෙතන තියෙන්නේ වර්ධව වටා ගැනීම. භාවනා කරලා බුදුහාමරෝ පෙන්වන ක්‍රමේ හරහා අපි වර්තමාන මොහොතට ගිහිලා බලනවා. වර්තමාන මොහොතට ගිහිලා ජීවත් වුණා කියලා අපිට හම්බෙන සත්ත පහක ලාභයක් නෑ. මොකද අපි පුංචි කාලේ ඉඳලා තියෙන උතන තමයි. කාටවත් ආයේ මේ විසරද විභාග පාස් කරන්න ඕන කමක්වත් විශාල සමීකරණ දැනගන්න ඕන කමකුත් නෑ. අනේ අපිට කල්පනා වෙනවා පොඩි කාලේ ওই පඬිතුකම් එන්නේ ඉස්සර වෙලා අපිට 6 4 තේරෙන්නේ ඉස්සෙල්ලා ওই සුද්ධ තැන තමයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා අපි හරියට මේක ගැඹුරුයි, හරි සංකීර්ණයි, හරියට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ පච බොරු මායාව. ඉතින් යන්න බැරි එකක් නැහැ. ගියයි කියලා හම්බෙන දෙයක්වත් නැහැ. වර්තමාන මොහොතර කියලා හැම හැබැයි එකක් තියෙනවා නැති වෙන දෙයක්වත් නැහැ. වර්තමාන තුර ගියයි කියලා මොනක්වත් නැති වෙන්නේ අපිට තියන්න ඒ වෙනුවට හම්බ කරන මිනිහ හම්බ කරනට වැඩිය සැපක් හම්බ වෙනවා. ඒ වෙලාවේ ඒක බහා තබලා කටයුතු කරන කෙනාට වැඩි පවිවේකයක්, නෙක්ඛම්ම සුඛයක් හම්බ වෙනවා. ඒක බුද්ධ ධර්මතුන්වන්සලා අගය කරනවා. ඒක නිසා අපිට දවසක තේරුම් ගන්න පුළුවන් වෙනවා මේක හොඳට මතක තියාගෙන ඉන්න. මිනිස්සෙකුට විතරයි Taman වර්තමාන මොහොතේ ඉන්න බව දැනගන්න පුළුවන් එකම සතා මුළු භව ත්‍රිස්තුන් තලයේ. තිරසෙනෙකුට බෑ, යකෙකුට බෑ, ප්‍රේතයෙකුට බෑ, දෙවියෙකුට බෑ, බ්‍රහ්මයෙකුට බෑ. එච්චරයි manussකම කියන්නේ. එහෙව් manussකම අපි කොච්චර Tamanට සාප කරගන්නද මං හරි කාල කන්‍යයි කියලා. මට අරක හම්බුන්නේ නැහැ කියලා මේක හම්බුන්නේ නැහැ කියලා. ඉතින් ඒ manussයාට තේරෙන්නේ නැහැ මේ ලබාගත්ත මේ ලස්සන manuss ජීවිතය නැත්නම් manuss ශරීරය වාංගු කරලා ශරීරයට කායනපසනට වාංගු කළා අපිට මුළු සියලු දුක්ඛන්දම රීලු මුළු රූප ලෝකෙම ශරීරයට අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක වෙන්නේ නැතුව මොකක්වත් කරන්න යන්න බෑ. ඊට පස්සේ තමයි මේ ශරීර කූඩුව ඇතුලේ තියෙන එක්ක තේජෝ ආපෝ වායෝ කියන එක ධාතු කොටාශයක් මතුවෙන්න ඇරලා ඒකට දැම්මට පස්සේ සරුවචනසේ සඳහන් කරනවා ආනන්ද දැන් උඹට ශරීරයෙන් එන මේ දවන තවන ගතියක් නෑ. ඔබට තියෙනව නම් තියෙන දැන් ආස්වාස් ප්‍රස්වාසය කරන එකට ආස්වාස් ප්‍රස්වාසයෙන් එන දැවිලි දැවිලි පමණයි. එතන ඔබ ඊට වැඩිය ගැඹුරු ශුන්්‍යති විහරණයකට යනවා. ඔබ මුළු ලෝකෙම ආස්වාස් ප්‍රස්වාසය විතරයි. ඒක වැඩි කරගන්න, ඒක දියුණු කරගන්න, ඒකට අත්වල දෙන්න ඔබ මොකද කරන්නේ ආස්වාද ප්‍රසවාසයේ සියලු අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සේරම ඊටාම සමීපව ඊටාම උත්සන්නව ඊටාම ආසන්නව නිරීක්ෂණය කරනවා නිරීක්ෂණය කරන්න කරන්න කොච්චර මේ ශුන්්‍යත විහරණේ ආනිසංස මෙලෝ වශයෙන් අස්පන අපිට දකින්න පුළුවන්ද කියනවනම් හොඳට ආනාපානට යනකොට ශරීරයක් තියෙන බවත් අමතක වෙනවා අතීතයක් අනාගතයක් මොකක්වත් ඇසුව අපිට හුස්මෙම নিমগ্ন වෙන්න පුළුවන්. ඒත් සරුවචාන්ස කියන ඔබ දැන් හුස්ම කියන ඇත්තටම චුලසුඤ්ඤ සූත්‍රේ පඨවි ධාතු ආරන් තියෙන මම මේ අපි මේ වැඩ පිළිවෙලට ගත්ත වායෝ ධාතු ආරන කතා කරන්නේ මේ වායෝ ධාතුවේ নিমগ্ন වීම නිසා හරකුම් බල්ලන් ඌරංගෙන් ඊළුවන්ගෙන් වෙන කරදරත් අයින් කරලා මනුස්සයන්ගෙන් වෙන කරදරත් අයින් කරලා ජනපද වලින් වෙන කරදරත් අයින් කරලා කයෙන් වෙන කරදරත් අයින් කරලා ඔබ දැන් වායෝ ධාතුවෙන් එන ඒ ආතති ගති වලට ඒකෙන් එන පීඩාවලට විතරයි ලක් වෙන්නේ කියලා. හිතන්න ආනාපානියත් ගෙවුනට පස්සේ දැන් මොකද වෙන්නේ කියලා. මන් ටිකක් හැර වැඩි ඇති එහෙම කියනකොට මොකද ආනාපානයේ දිහාට හොඳට සමීපව ලං වෙලා ආසන්නව බලා ඉනකොට ආනාපානයත් ගිහලා ගියාට පස්සේ දැන් මොකේද තියෙන්නේ දැන් මොකේද තියෙන ආතතිය දැන් මොකේ තියෙන අසහනයක් දැන් මොකේ තියෙන්නේ මානසික පීඩනයක් මේ ආහනාපානේ නැති උනායි කියලා නම් පීඩනයක් එන්න පුළුවන්. ඒක නම් තකතිරුකමක්. ඒක මෝඩකමක්. මොකද ශුන්‍යති වෙන්නේ දන්නේ නැති මනුස්සයර තමයි මේ තිබුණු ඉසේකක්ම නැති උනායි කියලා ඉසේකක්මක් හදාගන්නේ. මොකද ඉසේකක් නැතිකම. තිබුණු කරදර නැහැ, ආතතිය නැහැ, ඝර්ෂණේ නැහැ. පීඩාව නැති වෙච්චාම හරි පාළුයි කියලා වෙනම ආතතියක් හදාගන්න. ඒ මෝඩකමට නම් බේත් නැහැ. ඒකට හේතුව මොකද මේ ශුන්්‍යත විහරණය පිළිබඳ චූල ශුන්්‍යත මහා ශුන්්‍යත සූත්‍රයෙන් බණ අහලා නැති නිසා. බණ ඇහුවනම් තේරුම් ගනි මුළු ලෝකෙම කරදරයන් කරන ශරීරේ වාංගු කරගත්තා. ශරීරයෙන් එන කරදර නැත්තම් පීඩා අඩු කර ගැනීම සඳහා ශරීරයේ හතර මහා භාතුන්ගෙන් ප්‍රකට ප්‍රසිද්ධ එකක් කරගත්තා. ඒක දිහා බලාන හිටපන් කියලා බුදුහාමුදුරු කියනවා බලාගෙනකොට මොකද වෙන්නේ? કોઈ ධාතුවෙන් පටන් ගත්තත් ඒකේ ගෙවෙන්න පටන් ගන්නවා. දැන් ගෙවුනට පස්සේ හිතා ගන්න පුළුවන් අපි මේ ජීවිතේ කවදාකවත් ඉදමුන්ත ශූන්‍යතාවකට යනවා. ඕක තමයි සරුවචනාංශයේ මේ මහා ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ විවේකජ පීති සුඛ. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් තියෙනවා. එහෙම නැත්නම් <clears throat> සාමයික මිනිස්යන් විසින් කියන ඒ මනස්කාන්ත වූ චේතෝ විමුක්තිය කියන්නේ ඕක. ගත්ත අරමුණත් ගෙවලා ඒ හිස්තැනට වෙලා ඉන්නවා මේ හිස්කමට තමයි ශූන්‍යතාවය කියලා කියන්නේ. නමුත් ඒක අපි ඇති කිරුවේ කොච්චර ක්‍රමික වැඩපිළිවෙලකින්ද? මිගාර මාතු පාසාදයට ගිහිල්ලා ගමේ හරකුන්ගෙන් බල්ලන්ගෙන් දෙන කරදර අයින් කරා. මිගාරු මාතු පාසාදේ කරදර විතරයි. ඊට පස්සේ මිගාර මාතු පාසාදේ කරදර වල ඉඳගෙන ඇස් දෙක පියාගත්තට පස්සේ ශරීරයේ පමණයි. සාර්ථක වුණොත් මම දැන් මෙතන කියන එක විතරයි. මම දැන් මෙතන කියන එකේ ඉඳගෙන හොඳයි. බලාගෙන ඉන්නකොට තමයි වායෝ ධාතුව පේනවනම් ආ එහෙනම් මම වායෝ ධාතුව අරමුණු කරනවා. පඩවි ධාතු වෙන එක අරමුණු කරනවා කියලා ගත්තට පස්සේ අපි ඒකේ කොච්චර නිමග්න වෙනවද කියනවනම් කොච්චර ඇලි ගලි වාසය කරනවද කියනවනම් කොච්චර සමීප වාසය කරනවද කියනවනම් කොච්චර ව්‍යංජන අනු ව්‍යංජන බලමින් වාසය කරනවද කියනවනම් කොච්චර අංග ප්‍රත්‍යංග බලමින් වාසය කරනවද කියනවනම් ශරීරය අම්මතක වෙලා හුස්මෙම හිත නිමග්න වෙන්න යනවා. අන්තිමට ඒක ගෙවිගෙන යනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ ඝර්ෂණයක් ගෙවිගෙන යනකොට තමයි තේරෙට පටන් අර ගන්නවා. කිසිම ඉන්ද්‍රියකට සම්බන්ධ නැති රූපයකට, සද්දයකට, ගන්ධයකට, රසයකට, පහසකට සම්බන්ධ නැති මනසේ සමතුලිතතාවයක් අපි අඳුර ගන්නවා. විඥානයේ සමතුලිතතාවයක් අඳුර ගන්නවා. ඒ සමතුලිත නැති විඥාණයට අපි කියනවා ඉන්ද්‍රිය බද්ධ විඥාණය කියලා. දැන් ඉන්ද්‍රියයන්ගෙන් බැඳිච්ච නැති. අපි ඒ වෙලාව ඇහි නෙවෙයි ජීවත් වෙන්නේ, කනේ නෙවෙයි ජීවත් වෙන්නේ, නාසයේ නෙවෙයි, නාසෙත් නෙවෙයි. මොකද හුස්මත් නැහැ. දිවෙත් නෙමෙයි කයෙත් නෙමෙයි. ඉතින් මේක ශුන්්‍යත විහරණයෙන් ඊටාම ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් මිනිස්සුන්ට යන බලන උස්සස් තැනක් වුණාට කාලකන්ණියට පේන්නේ පාළු ගතියක්. කම්මැලි ගතියක්. ඒකාකාර ගතියක්. නිදිමත ගතියක්. අසරණ ගතියක්. බය ගතියක්. ඉතින් තක්කුමුක් වෙලා හයියෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් නැගිටලා දూరుනවා. එහෙම නැත්නම් කියනවා මේක එනකොට හීන් දාලි දානවායි කියලා. මේ කිනුවට ඇඟ නලියනවායි කියලා. ඒක ඇත්තට මේ මිනිස්සයා කරන දෙයක් නෙවෙයි මේ පිරිසුදුකමක් දන්නේ නැති කෙලෙස් සහිත හිතට මෙවැනි පිරිසුදුකමක් ආපුවාම ඌර නාවණ්ඩ හදනවා. ඌඩැල්ල කොට්ටේ උඩ තියන්න හදනවා. ඉන්න බෑ. ඉතින් ඒකට උන බණ අහලා තියුණා මේ බුදුහාමුදුර ක්‍රමයෙන් ගෙනියන වැඩපිළිවෙලක් ඉවර නෙවෙයි මේ අතරමැද තැනක්. මෙච්චර කෙලෙස් වල ජීවත් වෙච්ච හිතට මෙහෙම නික්ලේශී තනක් මේ මනුස්ස ජීවිතේ මැරෙන්න ඉසලා මේ බුද්ධ ශාසනෙම තියෙනවද කියලා හිතා ගන්නවත් බෑ. නමුත් බුදුහාමුදුරුවෝ සඳහන් කර තියෙන අවුරුදු 7ක් භාවනා කරන එකනට ඒකාන්තයෙන්ම මේක ලබන්න පුළුවන් ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. අවුරුදු 7ක් තිබේවා 6ක් කරුවත් කරත හැකි මහණෙනි. පහක් කරුවත් කරත හැකි කියලා අන්තිම සුමානයක් පහ දෙකක් භාවනා කරන කෙනෙකුට මෙතෙන්ට යන්න බැරි නෑ. මේක අත්දකින්න පුළුවන් දෙයක් ප්‍රශ්නේ තියෙන මේක අඳුරන්නේ නැතිකම. මේ මේ ශූන්‍යතාවය හරහා අපි මේ යන්න හදන්නේ කොච්චර පිරිසිදු තැනකටද උදාහරණයක් වශයෙන් කියනවා මුහුදක්කත කරදීවලල කෙලවර තේරෙන්නේ නැති මුහුදක දඹි ගහන මිනිමෝරුවේ ඉන්න තල්මාසු ඉන්න මේ වතුරකටලා දඟලන මිනිහට ගොඩ බිමක් දැක්කොත් ඊමණසට කොච්චර සාන්තියක්ද නමුත් මේ ගොඩ බිමේ කවුරුත් නැහැ කියලා ඛණ්ඩ නැහැ කියලා බොණ්ඩ නැහැ කියලා තැවෙනා අපි ආය මුහුදට පයින්න හදලා මුදුර පෙන්නම ආයෙත් හම්බෙන්නේ මොකද්ද? මිනිමෝරු තමයි. දියසුලි තමයි. ඒ නිසා මේ වියලි තනක් හම්බුණා. ඒක දන්නේ නැහැ මොකද අපි දන්නේ රූප ලෝකේ විතරයි. අපි දන්නේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නැත්නම් රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒකමයි දරුවන්ටත් කියලා දීලා තියෙන, ඒකමයි අපේ අම්මලා තාත්තලාත් අපිට කියලා දීලා තියෙන, ඒකම තමයි අපිට. දේශපාලනඥයොත් කියන්නේ නිසා අපි ඒකේ තමයි සැප හොයන්නේ. අසුචි වල මැනික් නැහැ. අසුචි වල රත්තරන් නැහැ. අසුචි කොටේ මොනවත් නැහැ. එනිසා ඒක අයින් කෙරුවට පස්සේ මේක තියෙනවා. මෙතන ඉන්න එක්කෙනෙක්වත් මේක අත්දකලා නැතුවත් නෙවෙයි. නමුත් මේක සැක කරනවා. මේක පිළිබඳව ප්‍රමාණ කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් අපිට ඒකට වෙනම සිල් අරගෙන වෙනම තැනකට ගිහිල්ලා වෙනම ඉඳගෙන ඒ සඳහාම යෙදී ගත කරනකොට 100කම රකුත්සා ගන්න එක්කෙනෙකුට දෙන්නෙකුට ඔන්න නිවැරදි කල්පනා වෙනවා. එක්කෙනු දෙන්නෙකුට මේ කියන විප්ලවීය චින්තනය එනවා. එක්කෙනු දෙන්නෙකුට මේ කියන ගඟ දිගේ ඉහළට පීන ක්‍රමේ තේරෙනවා. අපි මෙතෙක් කල් හම්බ කරුවේ මොකද්ද? භාවනාවේදී හම්බ කරන්නේ මොකද්ද? දන්නේ නැති මනුස්සයට භාවනා හම්බෙන හැම දෙයක්ම දුකක් කියලා හිතෙන්නේ. හරියන හැම වෙලදීම දුකක් තේරෙනවා. වර්ධින හැම වෙලාවෙම සැපක් තේරෙනවා. මේ තරම්ම භාවනා ලෝකයේ ඇතුලේ ඔය මේ මිච්ඡාපටිපත්‍ය විද්‍යාව තියෙනවා. වරදවා තේරුම් ගැනීම තියෙනවා. මොන සරුවචනසේ ඒත් සඳහන් කරලා තියෙනවා ඔබ gedara dure ගත කරනකොට හම්බෙන නෙක්ඛම් ග්‍රේහසිත දුක කියලා එකක් තියෙනවානේ අමුදරුවන් නිසා හරකුම් බල්ලංගුරන් නිසා මුතුමෙනික් නිසා ඒ දුකට වැඩිය හොඳයි නෙක්ඛම්ම සිත දුක ඒක අතහැරලා අරන් තියම මෙතෙන් ආවයි කියලත් ඔය සුද්ධ පිරිසිදු සපක් නැහැ සාපේක්ෂව අර තිබුණු පීඩාව අඩු ගතියක් තියෙනවා ඒ හරහා තමයි ඊටත් වඩා ශුන්‍ය වූ ඊටත් වඩා රහිත වූ ඊටත් වඩා කෙලෙස් තැනකට යනවා. ඉතින් මේ ওই මූලික වට රාමුව වට චිත්ත අපි කියමු ওই චිත්ත tattve නැත්තම් මානසිකත්වේ නැත්තම් ඒ දෘෂ්ටි එහෙම නැත්තම් ඒ යෝනිසමනස්කාරය ඇති කරලා ඊට පස්සේ සරුවචනාංශේ රත්තරණක මල අරින්න වගේ ඊට එහා තියෙන සියුම් කෙලෙස් මේක විශාල කෙලෙස් කන්දක් කපා දැමිලක් මේක තේරුම් ගත්තා නම් ඊට පස්සේ තියෙන සියුම් කෙලෙස් කියන්න බැරි තරම් සූක්ෂමව අයින් කළා දානවා හැබැයි ඊට පස්සේ අයින් කරන කෙලෙස් ඉතාම ඩිංගිත්යි තියෙන්නේ. ඒවා සූක්ෂම වැඩි. නමුත් මෙතෙන්ට එනකොට තමයි මහා කෙලෙස් කනක් කපලා තියෙන්නේ. නිසා යෝගාවචරයගේ වගකීමක් තියෙනවා. මෙතෙන් එනකන් තමයි ඔය ඝණයාගෙන් බෙන්ව කුලයාගෙන් බෙන්ව මේ භව රෝගෙට භව රෝගය ගෙන දෙන රූපෙට මැත්‍රි හයියෙන් කියන්න ඕනේ කීම දෝාලේකලේ කියනකොට පාළු ගතියක් දැනෙන. ඒක නම් වළක්වන්න බෑ. එතකොට තුන්වෙනි හතරවෙනි දවසේ නෝන කට්ටිය ගෙදර යනවා භාවනාව එපයි කියලා. එදායින් පස්සේ ඉන්න මනුස්සයන්ගෙන් කීත හැකි ආ මෙයාට නම් යන්තම් වැටහීමක් තියෙනවා වැට දිග යෑමක් වෙලා තියෙනවා මෙලෙක් ආලෙකලේම භව රෝගේ හදන රූපෙට මොහිදින් බෙක් මේ හින්දුව කියන්නේ බුදුරජාණන් මේ කියන මහන්නේ මට එකම රූපයක්වත් මේ ලෝකේ පේන්නේ නැහැ. ඒකට කැමැති වෙන, ඒකට අබිරමණය කරන මිනිහට ශෝක පරිදේව දුක්ඛ දෝමනස නොවෙන විපරිණාමයට අහු වෙන රූපයක් මට නැහැ. මට පේන්නේ නැහැ, සර්වඥතාඥාණයට පේන්නේ නැහැ කියලා. මේක තමයි භව රෝගය කියන්නේ. ඉතින් අපි මෙහෙම තැනකට අවිල්ලා මේ මම දැන් මෙතන තැනකට අවිල්ලා හෝ ආස්වාද ප්‍රසවාසී කියන තැනකට අවිල්ලා හෝ ඒත් රූප ඊටාම පොඩ්ඩකට අපි පොඩ්ඩක් වාංගු කරලා අර විශාල දුක්ඛඳ අයින් කරන එකේ ප්‍රමාණකරණය මේ මේ කරන දැවැන්ත යෝධ බල යෝධ ශක්තිය දන්නේ නැතිකම නිසා අපිට පේන තියෙන්නේ අර ආනාපානට යනකොට පාළු ගතියක් තනි ගතියක් කම්මැලි ගතියක් තියෙනවා ඊට මීට වැඩිය හොඳයි ආයෙසරයක් ගෙදර ගිහිල්ලා අමුදරුවන් එක එකට ඇලි ගලි වාසය කරන්න තියෙනවනම් ගණයා කෙරේ කුලයා කෙරේ ඇලි වාසය කරන්න මොකද දන්නේ ඒක නිසා. අන්තික ඒගොල්ලොත් කැමති නෑ ඔය තනියම අපි කැලේට ඇවිල්ලා නිවන් දකින්නට. ඊතර කට්ටියත් තෝරන තියෙන අපි එකම දුසින් ගණන් ගන්කෝ නිවන් තනියම තනියම සිංගල් හෝල්සේල් බිස්නස් එක කරමු අපි සිංගල් රිටේල් කරනවට කැමති නෑ. එතකොට කියන්නේ ආත්මාර්ථකාමී කියලා. ඔය කියන කවුරුත් නේ නෑයෝ. කතෝලික මිනිහ කවදාකවත් එහෙම කියන්නේ නෑ. මුස්ලිම් මිනිස්සු කවදාකත් එහෙම කියන්නේ අපිට කොක්ක ගහන නම් ගහන්නේ නෑ ඒකමයි. කතා කරන්න එපා. කිට්ටු අන්තයෙන් මිසක මේ ගමන්ට කිසි බාධාවක් නෑ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ. ඒ කටින් ඈත් වෙන්න ඈත් වෙන්න නිකන් උන වගේ. හරි අමාරුයි මොකද ඒගොල්ලත් එක්ක ඇලි ගලි වාසිය තමයි අපිට කියා පාන්න තියෙන දේ. නමුත් ਸਰවතන කියන ඔක්කොම රූප ලෝකේ ඒ ඔක්කොම භව දුක හදන දේ අයින් කරන්න එපා. කපල දාන්න යන්න එපා. වෛර කරන්න එපා. ඔබ පැත්තකට වෙලා මේ බුදුහාමරෝ කියලා දෙන ක්‍රමයට ගිහිල්ලා ඔයි කියන්නේ කමසුකේ, ඔයි කියන පවිවේක සුවේ, ඔයි කියන උපසමසුකේ, ඔයි කියන සම්බාධුලින් තොර ගතිය දැකලා අත්දකලා හිතෙන් අහපන් මේකද කායික මානසික රෝග නැති කරන තැන නැත්නම් ඒකද කියලා. ඒ කායික මානසික රෝග වල ඉන්න ලෙඩුගෙන් අහන්න යන්න එපා. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ ආතබෝධයයි. දෙකම දන්න මනුස්සයා කල්පනා කරලා බලනොන කෝකෙද මානසික රෝගේ අඩු. ඒක සල්ලි වලට නෙමෙයි හම්බෙන්නේ නිකන්. ඒක නිසා වෙන්නේ නැති හුඟක් අකමැති. අරක සල්ලි දීලා කරන පරිපුවන්නේ. නැදයිත් එක ආශ්‍රය කරනවා කියන එක හරීම වියදම් අධික වැඩක්. මොකද කවදාකවත් ඇති කියන જાතියක් නෙමෙයි. කොයි වෙලාවෙත් නෑ බෑ කියන මිනිහර තමයි නෑ දෑයයි කියලා කියන්නේ. නෑ බෑ එහෙනම් හොඳ නෑදෑකමක් තියෙනවා. ඒතිෙද්දි ඒකට ඇලෙනකමයි මොහිදින්බෙක් කියන්නේ භව රෝගෙට භව භව රෝගේ සාධන රූපෙට ගැලවි මත්වි. එතකොට අපිට යම් ප්‍රමාණයකට භාවනා කරලා යම් චිත්ත සුඛයක් යම් රූප සමසුඛයක් ඇති වුණාට පස්සේ නම් අපිට කියන්න පුළුවන් ඔයගොල්ලෝ තම තමන්ගේ සුභ සිද්ධියට කැමති නම් ඕගොල්ලොත් තම තමන් කෙරේ අනුකම්පාවක් කරනවා නම් කරුණා කරලා පොඩ්ඩක් විවේක වෙලා මේ කියන දේ අත්දකින්න කියලා. ඉතින් සරුවචාන්සේ සඳහන් කරනවා මම ඉස්සල්ලාම අරණ්‍යගත වෙලා මම ඉස්සල්ලාම රුක්ක මූලගත වෙලා මම ශූන්‍යාකාරගත වෙලා මම පවිවේක සුවේනෙක්කම්ම සුඛේ උපසම සුඛේ ඒ සම්බාධ රහිත සුඛේලා ඇති කරගෙන මා කරායන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජ මහත්ම අමාත්‍යවරුන්ට මම ඒකේ ආනිසංස කියනවා. මේ විදියට ඝණයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව මේ විදියට විවේකයේ ඉන්නකොට උඹලට උඹලගේ සුභ සිද්ධිය සැලසෙනවයි කියලා ඒක තමයි බුදුබණ කියන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රසිද්ධ වේදිකාවේ ඉඳගෙන සංගීතය කර කර නටනට සින්දු කියන්න පටන් අරගත්තු බුදුහාමර කියන බෑනේ විවේකයෙන් කියලා. ඉස්සල බුදුරජාණන් ආදර්ශයක් තියලා ඒ ආදර්ශයේ සම්‍යස්තිලා විවේක අරගෙන කියනවා විත පැමිණෙන අයට මෙන්න මෙතනයි සුඛේ තියෙන්නේ මම කරලා කියන්නේ කියලා. ඒ නිසා යෝගාවචරයත් කවදා හෝ ඒ බුදුහාමුදුරෝ විස්තර කරන විඳපු ඒ ශුන්‍යතා විහරණය తాවකාලිකව ඔයි කියන මන බඳන චිත්ත විවිකේ තැන්න ගියාට පස්සේ ඒ කෙනාට තව කෙනෙකුට අනුකම්පාවෙන් කියන්න පුළුවන් අපිත් ඕගොල්ලොත් එක එක බත කාලා ඉඳලා තියෙනවා. එක පැලේ බුදියලා තියෙනවා. එක පැදුරේ බුදියලා තියෙනවා. මම සැප කැමති කෙනෙක්. මම මේ මේ විදිහට ශූන්‍යතා වීරණයක් ගැන අහලා තියෙනවා. මේක කළ හැක්කක්. ඕගොල්ලෝ කැමතිනම් කරුණා කරලා විවේක වෙලා මේක බලලා මේක කරගන්න කෙරුවට පස්සේ ඕගොල්ලන්ට තේරෙයි මං ඉස්සලා ගිහලා මොකද්ද කෙරුවේ කියලා. එහෙම නැතුව ඡන්ද ගන්න බෑ. ඒ වුණත් ඒ විදිහට හරි අපිට හේතු ගන්න පුළුවන් වෙන්නේ හේතු ගන්නන්න පුළුවන් ඉන්නේ තාමත් කුශාග්‍ර බුද්ධිමත් සුළුතරයකට විතරයි. බහුතරේ කොහොමඩක්වත් ඕක අඩු ගානේ අහන්නවත් කැමති නැහැ. ශුන්‍යතාවය කියනකොටම මුස්පෙන්තුවක් කියනවා. පාළු ගතියක් කියනවා. නාස්තිකයි කියලා කියනවා. උච්ඡේදවාදයක් කියලා කියනවා. ඒක නිසා අපි එහෙම කියලා අතාරින්න නරකයි. මොකද බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා කියාපු මේ බණ මේ අවුරුදු 200 2600ක් ගෙනාවේ ওই කාමලාභී කාමභෝගී කාම ගුණයන් වලින් නැත්තො නෙවෙයි. කාමයෙන් වෙන් වෙලා කාම ගුණයන්ගෙන් වෙලා කාම සංඥාවෙන් වෙලා පණ එපා කියලා මේක රැක්කන ඇවිල්ලා සුළුතරය අපි අතරපත් කරලා තියෙනවා. සුත්තමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ භාවනාමේ වශයෙන් ඒක අපි සාක්ෂාත් කරන ප්‍රමාණයට අත්දකින්න ප්‍රමාණයට අපි තව කෙනෙකුට කියනවා කිසිසේත්ම ඉඟි වෙන්නේ නැති විදිහට රිද වෙන්නේ නැති වෙන විදිහට සමාජයට පහර ගහන්න නැති වෙන විදිහට පෙන්ලා කියනවා ඔයගොල්ලොත් කැමතිනේ Tamange සුභ සිද්ධියට නමුත් ඒ සුභ සිද්ධිය රූපේ නැහැ රූප ලෝකෙම නැහැ. ඔබට తాවකාලිකව හරි ඒක ලබන්න නම් ඔය කියන චිත්ත විවේකය. එහෙම නැත්නම් චේතෝ විමුක්ති. බුදුන් කියන්නේ සාමයිකංව කන්තං චේතෝ විමුක්ති. මේ සම්ම්‍ය සම්මුති ලෝකේ පවතින මේ කාන්තෝ කාන්තෝ මනකාන්තෝ මේ චේතෝ විමුක්තිය ලැබුවොත් උඹට මේ ලෝක දෙක තේරෙයි. එලෝ මෙලෝ කියන දෙක. ඉතින් ඒක කියන්න අමාරුයි විඳපු නැති කෙනාට. බුදුරජාණන් කියන්නේ මම කියන්නේ මම මේක කරලා බුද්ධ විඳලා. ඒක නිසා භාවනා වැඩමුළුවක් ඉවරලා ගියාට පස්සේ බණ කියන එක නෙමෙයි ඕන කරලා තියෙන්නේ. ආදර්ශයක් පෙන්න පේන්න තියෙන්න ඕනේ වෙනදා වගේ නෙමෙයි ගණයා කෙරෙහි කුලයා කෙරෙහි වෙන්ව විවේක වීමේ නැමියාවක් විවේකීමේ නැඹුරුකම ටිකක් ඇලීමක් තියෙනවා නම් ඒක විශාල නිහඬ බණක්. කියාපාන්න ඕනේ නැහැ. අනිත් එක ඒ නිහඬ බණ සතාසර්පයටත් තියෙනවා. අබෞද්ධයටත් තියෙනවා. පොඩි කෙනාටත් තේරෙනවා. ওই බැච් ගහගෙන මම සෝවාන් වුණා. මට අර ඥානෙ තියෙනවා, මේ ඥානෙ තියෙනවා කියන්න ගියාම වෙන්නේ ඊට වඩා සම්පූර්ණ අවුලක්. නමුත් මේ විවේක වෙන එක ඉස්සර කරගත්තට පස්සේ ඒ මනුස්සයන්ගේ සමාජයට කරදරයක්වත් නැහැ. ඒ මනුස්සයට සමාජයෙන් කරදරයක්වත් නැහැ. කාටවත් ඉඟි කිරිල්ලකුත් නැහැ. හැබැයි මේකට පුරුදු වෙන්න අමාරුයි. ඇතුළත චේතු විමුක්තියක්වත් ලබන්නේ නැතුව මවාපාන්න අමාරුයි. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ හම්බෙච්ච කාලේ පුළුවන් තරම් අර විශාල කෙලස්කඳ මේ පුංචි වාංගුවකට හේතු කරලා ඒ චිත්ත පීඩා ශෝක පරිදේව දුක්ඛ දෝමනස ශක්ති ප්‍රමාණයෙන් අත්දකලා තව ඉදිරියටත් දැනට මේ වාංගු කරපො දැනට මේ පීඩාගෙන දෙන චිත්ත රූපකාණ්ඩත් ගෙවම් කරමින් ගෙවම් කරමින් ඉදිරියට යනකොට මේ ਸਰවචනාංශිකේ තියෙන ඒ ධර්මයේ ਸਰවඥ ධර්මයේ තියෙන ගැඹීරත්වය තේරෙනවා. ඒක තේරෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ගමනත් එක්කමයි. පොත්වල තියෙනවා කටපාඩම් කරලවත් එහෙම නැත්නම් විභාග පාස් වෙච්ච ගමනේ නෙවෙයි. ඒ නිසා හැම කෙනාටම මේ කරගෙන යන වැඩ ධෛර්යවත් සම්පන්නව පෙර දැක්මක් ඇතුව තව තවත් ගැඹුරු ශුන්‍යතාවට යෑම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා